සෝ බික්ඛු ජහාතියෝර පාරං ජින්නෝ උරගෝ ජින්නමිව තචං පුරාණං කීති කරුණී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධපද සම්පන්න පින්වත්නි අපි ඊයේ ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරගත්ත ගාථාවේ සම්බන්ධය ගත්තොත් ඒක තියෙන්නේ ද්වේෂය තන්තරහව දුරුස්නා ගැතිය වගේ දෙයක් යෝගාවචරයේ කොහොමද මේ තමන්ගේ යෝගාවචර ජීවිතය තුළ හසුරුවන්නේ කියන එක නැත්නම් ශික්ෂණයකටපත් කරගන්න කියන එක. ඉතින් අත්‍තරම යෝගාවචරයේ පැත්තෙන් බලනකොට මේ වගේ චෛතසිකයක් අකුසල මූලයක් අපිට වෙන කෙනෙකුට වඩා බොහෝ විවිධ පැති වලින් බලන්න පුළුවන්. අනේ බලනකොට ඒකේ විශේෂ රසය වැඩි වෙනවා. ඒත් එක්ක වැඩ කිරීමේ පරිේශනයක් පරිේශන තෘෂ්ණාවක් ඇති වෙනවා. මේක එක එක මට්ටම් වලින් කොහොමද අඳුරගන්නේ? එක එක මට්ටමට මොන මොන බේකද තියෙන්නේ? බොතෙන් ඒ බේකින් එක හනිපුණාද කියලා මම දැනගන්නේ කොහොමද කියලා සම්පූර්ණ ඒක මේ අතුරෙක් විදිහට නෙවෙයි පරිේශනයක් විදිහට වැඩ කරන යන්න පුළුවන්. අද දවසේ යෝ රාගමු දච්චිදාසේ සංකීනක රාගය මුල් කරගත්ත මාතෘකාවටයි අපිට දොරගුත්ත කළ දේ. ඉතී සූත් මේ ගාථාවේ අර්ථය ගත්තොත් යෝ රාගං උදච්චිදාශේෂං විෂපෝපම සරෝරුවන් විගය. ඒ කියන්නේ Tamange හිතේ ඇති වුණා වූ රාගයක් ආශාවක් වගේ දෙයක් දැඩි ලෙස අල්ලලා විලක තියෙන නෙළුමක් නෙලනවා වගේ උදුරලා ගන්නවා නම් උදුරලා ගන්න පුළුවන් නම් ඒ භික්ෂුවක් උරකේ තමන්ගේ දි รา කිය හැවහලන්නසේ නිවන් රසයේ විඳිනවා නැත්නම් නිවනට අයිති වාස්තම් කියනවා කියන එක. මොකද අපි ඊයේ මතක් කරගත්ත සාමාන්‍යයෙන් අපේ සද්ධර්ම සාගරයේ කලබල බලනකොට මොකද්ද මේකේ සාරමණ්ඩේ කියලා ගත්තොත් සමහර ඇත්තෝ ඒක චතුරාර්ය සත්‍ය වශයෙන් ඉදිරිපත් කරනවා සර්වචන් වහන්සේ මේ මේ 84000 ධර්මස්කන්ධයේ වශයෙන් ඉදිරිපත් කරන දන්නේ චතුරාර්ය සත්‍ය කියලා. ඒක එක ඇත්තෝ ඒක පැතිරි කියනවා. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය පැත්තෙන් ගත්තොත් නම් ඉස්සරහාම කියලා තියෙන දුක්ඛ සත්‍ය ඒක කිසිම වෙන ආගමක නැති විප්ලවීය ඉදිරිපත් කිරීමක්. අනිත් ආගම් වල තියෙන්නේ ඒ ආගමට ශ්‍රද්ධාව ඇති කරන කට්ටියගේ හිත සන්තෝෂ වෙන දේවල් තෝසබචනාදී මොනවා කරන්නේ ඇටි ඇටි හැටියෙම ඉදිරිපත් කළා කියනවා ප්‍රධාන වූ දුක්ඛ සත්‍යයේ ඒකට හේතුව නැත්නම් දුකට සමුදය වෙලා තියෙන්නේ තණ්හාව රාගය ආශාව කියන ධර්ම. ඒක නිසා අපි බෞද්ධයෝ සාමාන්‍යයෙන් උත්සාහ කරන්නේ මේ ආකාරය සඳහන් වෙන විදිහට අපිට නයිසර්ගියම පහළ වෙන මේ රාගය දුරු කිරීමට සරුවචනාංශය ඉදිරිපත් කරලා තියෙන ක්‍රම. ඉතින් ඒකත් අර ඊයේ කතා කරපු ද්වේෂය වගේම සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් තමයි යෝගාවචරයේ ජීවිතය සම්බන්ධ වෙන්නේ. ඉතින් යම් කෙනෙක් මේ ශාසනය සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් ක්‍රියාවට නගනවා නම් ඒ සෑම කෙනෙකුටම මේ භික්ෂුව කියන නම බොහොම ගැළපෙනවා. මට මතකයි මම ඒ ජීවෙ ඉන්න කාලේ මට පොත්පත් කියන්නේ කියනවා මම සුබෝදරාමයට යනවා සුබෝදරාමයට ගියාම එතන ඉන්නේ ලොකු ආන්දෝ මට කියපු දෙයක් තමයි එතන ලංකේපුර කතා කරලා මේ මහත්ය හාමුදුරුවන්ට වැඩිය මේ වගේ ඉඳලා ඉන්නවා කියලා. මම දන්නවා මගේ කිසිම හාමුදුරුවමක් තිබුණා නම් පස්තෝ කැඩිලා මගේ ගන්න දෙයක් තිබුණා නේද පොත් භාෂාව තිබුණා. ඒ කියවන කියන හැම සූත්‍රයකදීම මට නිකන් බුදුහාමුදුරුවෝ නිකන් ඉංගියක් කරනවා වගේ බණ සේරම කරගෙන භික්ෂුන් වහන්සේලා. මම කිහියේ කිසිමකට හරි කනගාටුයි. අපිට කියපු බණ මොකක්වත් නැහැ මේක පිටකේ කියලා. පස්සේ කියලා මම ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙම ඉඳගෙන මේ වැඩේ කරනකොට බුදුහාමුදුරුවෝ කැමති නැතුව වගේ මේක කියන්නේ දෙලින්ම මහාන වෙලා කරන වැඩක් කියලා. ඒ ශාස හරියට මට උනන්දු කෙරුවා. නෑ එහෙම එකක් නෑ මේක ඔක්කොටම තියෙන කියලා. ඉතින් මම දැන් ඒ ස්වාමීන් වහන්සේ මං කරේ හැඟීමකින් ඒ උත්තරේ දුන්නාට මගේ හිත ඇත්ත නෑ උත්තරේ. නමුත් අර ගුරුමෙලියේ ගුරුම ස්වාමීන් භාවනා කරනකොට ඒ ශාස මම ප්‍රශ්නයක් අහලා නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේ දෙලින්ම සඳහන් කරා සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා සියලු දෙනා වික්ෂුන් වහන්සේලා කියලා. මේ සංස්කාරයේ තියෙන දේවල් පිළිබඳව දැනනම අම්මා විවටනේ අප්පා විවටනේ ගුරුවරයා කිව්වටනේ Tamanටම බයක් දැනලා තියෙනවා නම් මේ අපේ ප්‍රයත්නය ඒ බයෙන් ගැලවීමට නම් ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා වික්ෂය තමයි. අන්නේ වික්ෂයගේ වැඩ පිළිවෙල සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන්. ඒ තුනම යෙදিলা තියෙන්නේ මේ කියන ප්‍රධාන කෙලෙස් මුල රාගය දුරු කිරීම සඳහා. ඒ ගිහියන්ගේ සාසනයට කියන්නේ දාන සීල සමාධි දාන සීල භාවනා කියලා. ගිහියන්ගේ වැඩ පිළිවෙල කියන්නේ දාන සීල භාවනා. ඒකට පැවිදියන්ගේ වැඩ පිළිවෙල සීල සමාධි ප්‍රඥා. මේ රාගය ඔය පැති දෙකේදීම ක්‍රමානුකූලව ගලවන හැටි සර්වඥ බොහෝ ප්‍රඥාවෙන් බොහෝ කරුණාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි දන්නවා ඒ ගිහිගත් වශයෙන් දානයක් දෙනකොට ඒ දානයේදී කියන්නේ තමන් ප්‍රිය කරන මනාප කරන දෙයක් නන්නා දුන්න කෙනෙකුට දීලා දාන අදහසින් අතහරින අදහසින් දාන දෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් සද්ධා උපදීන සඳහා දස දාන වස්තු අපේ සම්ප්‍රදාන කුල පොත්වල සඳහන් වෙනවා. අන්නපාන කරණවත්තන් මාලා ගන්ධ විලේකන වශයෙන් කෑම බීම ඉඳුන් හිටුන් මල් ගන්ධ විලවුන් ආලෝක පූජා වගේ දේවල් දෙනවා. ඒ ඔක්කොම ආමිෂ දානවලටයි වැටෙන්නේ. නමුත් දැන් අපි ලෝකයේ මේ රකිරසාවල් කරන්නේ ඉගෙන ගන්නේ සෑම දෙයක්ම කරන්නේ මේ ආමිෂ උපයන්නේ ආමිෂ සම්පත්තිය සඳහානේ. ඒ ආමිෂ සම්පත්තියෙන් ප්‍රයත්න කළ උපයගත්ත දේ නම් නාදුම කෙනෙකුට දීන දානකොට එතනදී එක්කෝ සංසාර බය පිළිබඳව ඇතීමක් සහ ඉන්දලීමේ අදහසක් තියෙනවා. එහෙනම් ලබන පුද්ගලයා පිළිබඳ අනුකම්පාවක් මෛත්‍රියක් තියෙනවා. ඔය දෙකම හොඳයි. ඒ දෙකෙන්ම ආලෝක හිතිවි පහළ වෙනවා. ඒ නිසා අපි මේ වස්තු දාණය දීමෙන් අපිට හිත ප්‍රිය වටිනා දේවල් නන්නාසුන කෙනෙකුට දීම මේ මේ ගාථාවේ සඳහන් වෙන විදිහට අර උර්ගයා නැත්නම් ශරුකය උගේ හැවකලවන්න උත්සාහ කරන ප්‍රයත්නේ පළවෙනි අංශය තමයි. ඒකෙන් තමයි අපි හැම කෙනාම මේ ශාසනයට පෙළඹෙන්නේ දාන කතාවෙන් තමයි. ඉතින් ඒ දාන කතාවෙන් ගිහිල්ලා තමයි කෙනෙක් ඒ සීල කතාවට කොට වෙන්නේ. නැත්නම් සීලය කියන්නේ ඊගාව ශික්ෂණයට කොට වෙන්නේ. ඊට පස්සේ සමාධි ප්‍රඥා විදියට යනවා. ඒ සංගී ප්‍රතිපදාව දාන සීල භාවනා වශයෙන් සඳහන් කළා කියනවා. ඒ දානය දීම පවා නැත්නම් ආමිෂ දානයේදී පවා සාමාන්‍ය දානකොලක පවා මේ ජීවිත අසුගාලින සංග්‍රහයේ ගාතාවක් තියෙනවා මම හිතනවා මෙතන අදාළ වෙයි කියලා. ඒකෙදී සඳහන් කරලා තියෙනවා ධනං චජේ ජීවිතාංගමහු. මේ කෘෂි ලෝකයේ ආගමික ලෝකෙ නෙවෙයි කෘෂි ලෝකයේ කෙරෙන වැඩක්. යම් කිසි කෙනෙකුට ශරීර රෝගයක් ඇවිල්ලා මේ ඇඟිල්ලක් කපන්න වෙනවා, ඊවට කස් කරන්න වෙනවා, දතක් කලවන්න වෙනවා, එනතන අතක් කපන්න වෙනවා, කකුලක් කපන්න වෙනවා කියලා. නොකර බැරුව මේ අයින් කරන්න වෙන කාය වෙනකොට ඒ පුද්ගලයා යමක් කරන්න පුළුවන් පුද්ගලෙක් නම් උපරිමයේ විඳන් කරලා උත්සාහ කරනවා කෑල්ල අංගේ නොකපා ධනෙ විඳන් කරන්නේ. ඒ සඳහා ධනෙ දෙන්නේ කිසි කෙනෙක් පැකිලෙන්නේ ඒ තමන්ගේ අංගය රැකීම සඳහා ධනං තජේ ජීවිත අංගමාහු තමන්ගේ ශරීරං ශරීරංගමෝ ශරීරංගයක් රැකගෙන සඳහා විශාල ධන පරිත්‍යාගය කෙනෙක් කරන්න පෙළඹෙනවා ඒ තරම්ම ඒ කොටහට කැමති අංගං තජේ ජීවිත රකමාහු නමුත් බැරිම ගැන ඒ අංගේ කපලා හෝ ඒ පුද්ගලයාගේ පණරක් ගන්න යම් විදියට කිව්වොත් මේක ඇලකට වෙනත් නැත්නම් මේ උඩ ජීවනවා පිළිකම් වැඩෙනවා එතකොට ජීවිතය රැකගැනීම සඳහා ඉස්සලව සල්විසි ලංගයා කියන බලනවා බැරි නම් ඒ අංගයේ දීලා ජීවිතය රැකගන්න බලනවා ඊට පස්සේ සර්වඥාහසිකේ කතාවේ හැටියට අංගම් ජනං ජීවිත ධනං ජීවිතං මේකේ සම්බන්ධ අංගත් ශරීරාංගත් ධනය මුළු ජීවිතයක් කෙනෙක් වෙනවා නරෝ ධර්ම මනුෂ්‍යරන්තෝ ධර්මය අනුසරණය කරමින් නිවන් දකින්න කටයුතු කරන කෙනා ධනයක් ඊළඟ කරනවා අංග ජීවිතම් කරනවා මුළු ජීවිතේම දෙන්න කරනවා මේ විදිහට අපි අර ආමිෂයෙන් පටන් අරගන්න මේ දාන කතාව ඊගාවට අංග පරිත්‍යාගයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් තමයි අවසාන කෙලවරට ඇවිල්ලා යෝගාවචරෙක් විදිහට මේ සටන ඉදිරියට ගෙනියන්නේ ඒ විදිහට අර බාලාංශ පන්තිය තමයි තමන් උපේපු වස්තුව එහෙම නැත්නම් ආමිෂය නන්නාඳුනා කෙනෙකුට දෙන්නේ කියලා. ඒක කරගෙන කරගෙන යනකොට ඒකේ තියෙන ආධ්‍යාත්මික රසය ආගමික රසය ආවට පස්සේ තමයි ඒ පුතල ක්‍රමයෙන් ක්‍රමයෙන් ශාරීරිය හෝ ජීවිතය හෝ අත්සකම් නැතුව ආගම වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් කටයුතු කරගෙන යන්නේ. ඒ ටික තමයි මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් සඳහන් කරන්නේ. ඒකට පෙරහුරුව තමයි මේ තමසතු වස්තු අන්සතු කිරීමේ දානේ දීමෙන් පටන් ගන්න. ඒක නිසා බලනකොට ඒ ආමිෂ දානයේම ඊටාමත් ශ්‍රේෂ්ඨ උත්කෘෂ්ඨම ජීවනක් තමයි දීලා ගැනීමක් තමයි රහත් වෙනකොට දීලා දාන්නේ ඒ නිසා රහත් වීමත් දානයක් විදිහට පේනවා. ඒ දානයේදී අංග මේ ආමිෂ දාන නැත්නම් මිෂ දාන දාන වස්තු වල පාවිච්චි කරනවා ඡාග, පටිනිසග්ග, මුත්‍ය අනාලය කියන වචන. ඡාග කියලා සිංහල දාන එක ත්‍යාග කියන වචනය. පටිනිසග්ග අතහැර ගැනීම. මුත්‍ය කියන්නේ විදීම, අනාලය කියන්නේ ආලය අතහැරීම. ඔය වචන හතරමයි ජීවිතයට පාවිච්චි කරන්නේ. නමුත්තර ආධුනිකයා පටන් අරගන්නේ අල්ලන්න පුළුවන් දේවල් දීලා ඒක අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා ආධ්‍යාත්මික වස්තු බාටපත් වෙලා මමයේ මාගේ කියන හැඟීමක් අතහැරන දවසේ මමයේ මාගේ කියන මගේ ආත්මය නෙවෙයි කියලා ඒ දෙඩි අල්ලන් හිටපු එකක් දීලා දාන එක තමයි නිවන කියන්නේ. එදාට කියනවා ඒ සම්පූර්ණ සතර හැවහැලියව හැදුවා වගේ හොරම් භාගයේ උද්දම් භාගයේ සංයෝජන සියල්ල අතරිනවා. ඒක නිසා අපි ගත්තොත් මේ දානය කියලා කියන්නේ අපි ලෝකේ සාමාන්‍ය පාවිච්චි කරන දානය කියන්නේ මේ දසදාන වස්තුව. අපිට කියන්න පුළුවන් කල යුත්තේ කිරීමක් කියලා. අපේ ලෝකයේ අප්‍රමාද වස්තු අප්‍රමාදය පින නැත්නම් කුසලතාවය කියන වචනේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කල යුත්තේ කිරීමට ප්‍රමා වෙන්න එපා. අනිත් එක තමයි නොකල යුත්තේ නොකිරීමට ප්‍රමා වෙන්න එපයි කියන්නේ. අන්න ඔය දෙකෙන් දානීය කරන්න කල යුත්තේ කිරීමට ප්‍රමා වෙන්න. දානීය ප්‍රමාදී කියලා කියන්නේ මොකද? අනිසන් නිදසට කරුණාපදයෙන් නැත්තම් තේරුම් ගැනීම ගත්තොත් අපි මේ ලෝකෙට බිහි වෙනකොට අපිට අඳින්න වස්ත්‍රයක් තිබුණේ නැහැ. කෑමට වේලක්වත් අතේ තිබුණේ නැහැ. බැංකුවේ අපිට කිනුවක් තිබුණේ නැහැ. මැස්සෙක් කියලා වලන්න පුළුවන් තරම් ශක්තියක් අපිට තිබුණේ නැහැ. දැනුමක් තිබුණේ නැහැ. නන්නාඳුන පිරිසක් අතරටපත් වුණාට පස්සේ ඇත්ත උපරිම උනන්දුයි අපිට ආහාර වේල ඇඳුම ආහාරමේ ආරක්ෂාව අධ්‍යාපනයේ සියල්ලම දුන්නා. කිසිසේත්ම අපසු බලාපොරොත්තු වෙන්නේ දීලා තියෙනවා. අන්දර අපේ රටවල නම් එහෙමයි. එහෙම වුණාට පස්සේ දැන් අපි කරදඬු ඉස්සෙලා අපි යමක් කමක් හම්බ කරගත්තට පස්සේ ඔය වෙනකොට අපිට ඒ දැනුම ආරක්ෂාව ආහාර ජීවිතෝ දුර්වලතරපත් වෙනවා අපිට ඉතින් අනිවාර්යයෙන් මේ හම්බෙච්ච දේ යමකින් ඒ දෙමෝපියන්ට ඒ ගුරුවරයාට සලකන්නේ නැත්නම් අසත්පුරුෂයි අමානුෂිකයි එතකොට අපි ඇත්තට දැනන්නේ ඒක ඉතින් ආයේ මේ අලුතෙන් බං කියන දෙයක් නෙමෙයි ඒ වගේම අපි නිසා හෝ අපි දැකදක උපදින පුංචි දරුවන්ට අවවරණක් නැතුව උපදින අපිව කරගන්න ඕනේ. අපි මාසෙකට පිටු මිනිසෙකුට ලෙඩෙකුට ඒ ගාන කාල ජීවිත සංඥා වංශලාට අපි කඳ දුන්නත් කවුරු කරන්නේ. ඒ කියන්නේ ඔක්කොම වචන චාරිත්‍ර ධර්ම වලට ලෝකේ හැම සංස්කෘතියකම තියෙනවා ශීලිත්‍රි චාරිත්‍ර වාර්ථ කලියුත් නොකලියුත් නිසා දාණය කියලා කියන්නේ අප්‍රමාදය කලියුත් කිරීමේ පමාන වෙන ගතිය. ඊට බනවුනොත් වෙන්නේ මොකද්ද? Tamanට අවශ්‍ය වෙලාවට මොකුත් හම්බෙන්නේ නැතුව යයි. එහෙම නැතුව අපි මේ ඉන්නේ අනු අපිට සලකපු නිසා කියන හැඟීමෙන් තමන්ට යමක් කමක් කියලා අවශ්‍යතාවය තියෙන ආදී දාන කරනවා නම් පැහැදිලිවම අපිට මේ ගමන පහසු වෙනවා ආධ්‍යාත්මිකයි කායිකයි. නමුත් ඒක නේ කතාව අපි කොච්චර අප්‍රමාදද නොකන අප්‍රමාදද නොකලියුත්තම කිරීම විශ්ේ. මෙතන නොකලියුත් නොකිරීම කියන එක පෙළලා දෙන්නේ සතුන් මැරීම නොකලියුත් සතුන් මැරීමේ වැරදි. හොරකම් කිරීම නොකලියුත් හොරකම් කිරීමේ වැරදි. කාමීත්‍යචාරය නොකලියුත් කාමීත්‍යචාරය වැරදි. බොරු කියලා මේ සතුන් පරිසවචන මත්පන් පානේ වැරදි ජීවන රටාව වගේ දේවල් අපි ශික්ෂා කියලා කියනවා විරමණ ශික්ෂා කියලා. නොකලියුත්දී මෙන්න මෙව්වට අපි දානෙට ඉස්සර වුණාට මෙව්වට ඉස්සර වෙන ගැතිය අඩුයි. ඒ මොකද ඕන කෙනෙකුට මේ ප්‍රශ්නයක් නැත්නම් මේ ප්‍රශ්නපත්‍ර දාලා හුවොත් ලෝකෙ වැඩියෙන්ම ආගමික කටයුතු දන් දෙන එකද සීල රකින්න එකද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. වැඩි කෙනෙක් පිළිගන්නේ දන් දෙන එක තමයි බොහෝම සමාජශීලී වැඩි බොහෝම ප්‍රකට දෙය සීල රකින්න එක පෞද්ගලික දෙයක් කියලා. ආත්මස්තරමිත්‍යක් කියලා. නමුත් සර්වඥාන්සේගේ පිළිමින් හැටියට දානේ මැනිය හැක්ක සීලයෙන් ලැබෙන ආනිසංස නොමිනිය හැක්ක අප්‍රමේයයි අපමානයි මහා සමුද්‍රය රවි කියලා කියන සීලය. ඒ වගේම උන්වහන්සේ සඳහන් කළ තියෙන ආර්ය විදියේ පාණාතිපාතේ කියලා කියන්නේ අග්ග දාන මහා දාන කියලා. සතෙක් මරණ අවස්ථාවක් ලැබිලා ඒ සත්කාට අභය දානයක් දෙනවා. දානය නැතුව උස්සස්ම දානය තමයි අභය දානය. අබේ ගන්න දෙන කෙනාට හම්බෙන්නේ අබය. අබේ කියන්නේ බය නැතුව සාජ මණ්ඩලයකට යන්න පුළුවන්. බ්‍රහ්ම මණ්ඩලයකට යන්න පුළුවන්. දේව මණ්ඩලයකට යන්න පුළුවන්. උගතුන් පිටකට යන්න පුළුවන්. සංඝ සභාවකට යන්න පුළුවන්. සිල්තුන් මතට යන්න පුළුවන්. ඕන කෙනෙක් ඉදිරියට පපුවේ රට ගන්න යන්න පුළුවන් ඉන්නේ බය නැති කෙනා. ඒ බය නැතිකම ලැබෙන්නේ කොහොමද? අනුන්ට බය නැතිනේ. අපි කියනවා බේදාන්නේ කියලා සතුන් මරන්නේ නැතුනේ කාස්කේ. ඒකම තමයි හොරකම් කරන්න අවස්ථාවක් තියෙනවා. කුල චරිතය කළා හරි. ආගම ධර්මයේ සලකලා හෝ නැත්නම් මේ මනුෂ්‍ය ක්‍රියේ සංකම්පාරවල හොරකම් නොකර ඉතුරු කරන එකත් ඒ මනසට අභේදීවා. ඒකම තමයි ලේසියට පහසුවට කාමීච්ඡාචාරය කරන පුළුවන්කම තියෙන්නේ. මේක නොකළ යුත්තක් වශයෙන් සලකලා නොකර ඉන්නවනම් ඒ කාමවස්තු අයිති කෙනාට ලොකු අභයක් ලැබෙනවා. වැඩිට පාවිච්චි කළොත් ඒ කාමස්වයි කියනවාට මරණයට එහා ගිය ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ නිසා ඒව කායික වශයෙන් කරන නොකලිතු නොකලිතු අනුපේ නොපලක්කන කිරීම කියලා කියන්න පුළුවන්. ඒක වචනයෙන් කරන දේවල් තමයි බොරු කියලා විශ්වතන පාසොත්. මම මත්තම් පාන්නේ නැත්නම් ඒ මගේ ප්‍රමාදයට හේතු වෙන නරක වැඩම කිරීම. ඒකට වැරදි ජීවිතයට අමගේ දේවල් නොකලිතු නොකනක් කරනවා. එතකොට මේක දානෙම බවත් දානයේ උත්කෘෂ්ඨ මංචේ බව ශ්‍රී මුක දේශනාවක් වශයෙන් සර්වඥාන්සේ දේශනා කළ තිනවා ආකේමී අංග දාන මහා දාන යදිදං ආනාති ආන පාණාති පාතෝ එනිසා බලන්න අපිට මේ දානයන් දීම සඳහා පිටුර බෑර ගමන් කරමින් සංඥා හොයලා සැලසුම් කරනවා අපි ඒක අර බාලන්ත පංච වශයෙන් පුතු කරනවා නමුත් දවස් 30ෙම අපිට අදිෂ්ඨාන පූර්වකව සතෙක් මරන්න අවස්ථාව ආවත් මම මරන්නේ නැහැ. නම් මේ පින්කම් කරලා පේනට පුදුච්ච මේ ආත්මේ මේ අද්දකින් මේ කකුල් දෙකෙන් මේ හිතෙන් මේ වශයෙන් තව මම මගේ ජීවිතේ ගමන සතෙක් මරන්නේ නැහැ. ඒ වගේ මගේ වස්තුව මන් නැතිවට කන්ටෙන්ටෝ වගේ අන්සච් වස්තුවක් මන් ගන්නේ නැහැ. ඒ වගේ මගේ කාම වස්තුව වෙන කෙනෙක් පරිහරණය කරනවට මම කැමති නැතුව වගේ. මේ අනුන්ගේ කාම වස්තුව මම වැරදි පාලනය කරන්නේ නැහැ. මම කේලමෙන් හිස් වචනෙන් බොරු වචනෙන් පරස වචනෙන් බොරුයි රැවටෙන්න තැලෙන්න දෙන්න කැමති නෑ සමන් කරන්නේ නෑ නැත්නම් පාණේ හෝ වැඩි කිනටක් කරන්නේ නෑ කියලා මෙන්න මේක තමයි ඒ රාගය එහෙම නැත්නම් ලෝභය දුරු කිරීමේ උසස් පෙළ පාඩම නොකලිතු නොපනත්කම් නොකිරීම මේකට කියන්නේ සමාදාය රක්ක සික්කති සික්ඛාපදේසු මේක ශික්ෂාපද සීලය කියලා කියන්නේ අනිත් හැම ආගමකම මේක කමාන්ඩ්මන්ට් එකක් විදිහට කියලා තියෙනවා. එහෙම නැත්නම් විධානයක් පනතක් වශයෙන්, අන පනතක් වශයෙන්. බුදුරජාණන් වහන්සේ අනක් නැති පනතක් කියලා තියෙනවා. මේ පනතක් කියන කැමති නම් බාරම කරන සමාදාය සික්කත සික්කවලු ඉල්ලන සිල්පද අරගෙන සතුටුයි කියලා. එතකොට අපි කරන්නේ දානයක් වශයෙන් අපිට පේන්නේ නෑ. නමුත් සාමාන්‍ය විවාහේ පවා කියන අබේ දාන කියන වචනේ. ඒතකොට අබේ දාන කරන මිනිස්සුන්ට මොකද හම්බ වෙන්නේ? අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ඛති බය කියලා ලෝකේ තියෙන ප්‍රධාන බය හතර නැති. ඔබේ සීලය පටන් ගන්න කෙනාට නෙවෙයි, ඉන්නේ ඉන්නේ සීලය අධි සීලයක් කරන කෙනා. ඉන්නේ ඉන්නේ සීලය ඉහළට යනකොට අත්තානුවාද බය කියන්නේ අඳුරකට යනකොට එන බය, ළඩවි යනකොට තියෙන බය, නාකි වෙනකොට තියෙන බය, වයසට යනකොට තියෙන බය, මරණයට තියෙන බය වගේ තමන්ට තමන් දෙස් දෙන ගැතිය නැතුව මම ඉස්සර නරක වැඩ කරා දැන් කරන්නේ ඒ කෙනාට පුදුම අභයක් කෙනෙක් තියෙනවා ආත්මය තමන්ට දෙස් දෙන ගැතිය නැතුව දෙක පරාමාද බය හත්තු බනිනවා මේ හදිච්ච ගෙදර මේ හදිච්ච එකයි කියලා බලන්න ඒ මොකද අමලදාසත්වයේ මේ මනුෂ්‍ය කවුරුද නැත්නම් ධර්මික ජීවත් වෙන කෙනෙකුට අධර්මික වැඩ කරනවා නම් ධර්මික සමාජයේ දොස්සේ. මත්තම ටිකක් දිහාට ගියොත් පොලිසියට අහු වෙනවා, සිවිලියකට අහු වෙනවා, ඒ විලංගු වැටෙනවා. ඒකට දඬ බය ලැබෙනවා. දඬුවම් රාජ දඬුවම්. අවසාන වශයෙන් මේ මොනවා නැතත් මරණයන් මැත්තේ හෙලකින් කල්ලකට ඇදගෙන යනවා වගේ ඔළුව පල්ලෑට කියලා පොකොද උඩට කියලා පායට දෙනවා. එනිසා කොහොම ජීවත් වුණත් ලෝකේ මේ සිල්පද ගන්න කෙනා අනුන්ට බය දෙන කෙනා ඒ මැරෙන්න ඉස්සෙල්ලාමයි බය හතර තියෙනවා. බටහිර ලෝකේ තියෙන නැත්නම් බටහිර මානසික විද්‍යාවේ තියෙන සියලුම මානසික රෝග මෙන්න මේ බයෙන් උපදින දෙයක්. චරවතන්සේ සඳහන් කළ තියෙනවා බය කියන්නේ කෙලෙස් වටනම. අබය වෙන්න ඕන කරන තියෙන අබේ දාන. හැබැයි අබේ දානය රාගයට විරුද්ධ වැඩ කරන එකක්, ලෝභයට විරුද්ධ වැඩ කරන එකක් කියන එක සමාජයේ මුල් බහගෙන නැහැ, ජන විඥාණයට ගිහිල්ලා නැහැ. නමුත් ඒක අනෙක් පැත්ත වෙන කල යුත්ත කිරීමට ප්‍රමාණ වෙන දානය නම් අපි සාධාරණ පිළිගන්නවා. ඒක භාවනා කරන කෙනාට ඒකෙන් සතුට වෙන්න බෑ. ඒක නාමුහාමුදුරන්ගේ කිත්වන්ත තුලේ පුතෙක් වෙන නිසා නොකලියුත් නොකිරීමයි. මම කොච්චර අප්‍රමාදද? මම කොච්චර සත්‍යමත්ද කියන එක අනිවාර්යයෙන්ම භාවනා නොකරන කෙනාට වැඩිය වග කියන්න වෙනවා. සදාචාරාත්මක වගකීමක් කියනවා. ඒක නිසා සීල ශික්ෂාව මේ සූත්‍රය සඳහන් කරන විදිහට සර්පයා වැඩෙනකොට හැරහැලෙන එක ඌතාවේනික ලක්ෂණක් වශයෙන් වගේම භාවනා කරන කෙනාගේ සීලය ආවේනික ලක්ෂණයක්. කවුරුත් ඇවිල්ලා කෙවිතක් පිටපස්සට යන සීලකට පන් කියනවා නෙවෙයි. කිසිලෝ විතරලාගෙන වගේ රක්කන් හදනවත් නෙවෙයි. තමම බාරගෙන රකින්න එක. අන්න ඔතනින් තමයි පෞරුෂත්වය වෙනස් වෙන්න පටන් ගන්නේ. එතකොට අපි මේ රාගයේ දුරලීම සීල මට්ටමින් කරන්නේ කොහොමද? සතුන් නොමැතිමේ, හොරකම් නොකිරීමෙන්, කාමීච්ඡාචාර නොකිරීමෙන්, බොරු කේලම්, ඉස්සතන පරිසවචන නොකිරීමෙන් අපි යම් කිසි විදියක ප්‍රහාණයක් කරනවා. ඒකට අපි කියනවා වීතික්කම කෙලෙස ප්‍රහාණය කියලා. ඒ මොකද මේවා සමාජශීලී ධර්ම මේව කඩනවා නම් මේ සමාජේ පවතින්න බෑ. ඒ නිසා මේවට දේව ධර්ම කියලා කියනවා. බයලජ්ජාවෙන් අපි ඒ විචක්‍රමණය වෙන්න දෙන්නේ. උල්ලංඝනය වෙන්න දෙන්නේ නැහැ. සතුන් මැරීම ඒවා බෞද්ධ වැඩ පිළිවෙලවල් නෙමෙයි. මේවා සම්සිත සමාජවල තියෙන වැඩ පිළිවෙලවල්. සතුන් මරණ සමාජ, හොරකම් කරන සමාජ, කාමීච්ඡාචාර කරන සමාජ බොරු කියලා නිශ්චිතන පරිසරකින් තියෙන සමාජ ශිෂ්ට සමාජ නෙවෙයි. ඒක නිසා ඒ වගේ වැලකීමෙන් සමාජ ප්‍රවෘත්ති රැකෙනවා උල්ලංඝනය නතර වෙනවා වීතික්‍රමණය නතර වෙනවා කියලා සීල ශික්ෂාව කියලා කියනවා. ඒ සීල ශික්ෂාව සම්බන්ධ කරන්නේ ශල්‍ය කර්මයක ඒ ජීවානුහරණේ වාක් කිසිම ශල්‍ය කර්මයක් කරන්න බෑ ශල්‍යාකාරයක් දොස්තරක් ඒ වැඩ කරන කට්ටියක් උපකරණ දෙලා ජීවන් වර්ණය කරන්න ඒ වගේ තමයි මේ ශික්ෂා වැඩ පිළිවෙලවල් ඉදිරියට තියෙන ගැඹුරු ශික්ෂාවල් කවදාකවත් සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මේ සීල ශික්ෂාව කියන වැඩ කඩවලට වැටෙන්නේ නැතුව කරන්න බෑ අපි ලංකාවේ තියෙන ප්‍රමාවක් තමයි හේගෝසන් කරන මිනිස්සයා කැලේ ගිනිලා හලා බින්දලා ඒකේ ඇට වපුරන්න ඉස්සර වෙලා අනිවාර්යයෙන්ම දඬුවට ගන්න. අර ඉතුරු වෙච්ච ඉදී දඬුව වල වැඩි දඬුවට ගන්න. ඉතින් ඒකට අලියක් බයයි, නිමින්නක් බයයි, ඉතයක් බයයි. මොකද මේක පේන්නේ උන්ට උගුලක් හලකක් වගේ. ඒක නිසා කිසිම භෝගයක් හදන්නේ පටේට දඬුවට ගන්න නැතුව. නැත්නම් ඒ වගේ කොටක් හදන්නේ වැට නැතුව. ඒ වගේ තමයි හික්මීමේ පළවෙනි ශික්ෂණය සීල ශික්ෂාව හරියට දඬුවටක් වාගේ හරියට ජීවන ධර්මයක් වාගේ ඒක නොකළොත් සමාජ නීති උල්ලංඝනය වෙනවා අර කියන බය හතර වෙනවා අත්තානවාද බය පරාමවාද බය දඬ බය දුක්ඛති බය කියන. ඉතින් යම් කෙනෙක් අපි හිතමු මේ වනි බණක් අහලා ධර්ම සාකච්ඡා කරලා එහෙම සීලෙක පිටුපැත්ත දැකලා ජීවිතයේ සීලය ඉක්මීම සීතල ගතිය සීලාචාර ලංකර ගත්තොත් ඒක මේ මනුස්සයාගේ ජීවිතේට විශාල අස්වැසිල්ලක් වෙනවා. යාර කියන විදිහේ බයකින් තොරව ගත කරන නිසා මානසික රෝග සෑහෙන ප්‍රදේශයක් දුරු කරන්න පුළුවන්. නිසා අපි ඉන්නවනම් යාළු මිත්‍රයෝ නෑදෑයෝ යම් විදිහකට මානසික දුර්වලකම් වලට පෙළෙනවා. ඒවලට ඕන මානසික වෛද්‍ය කාර්යවලට යන්න ගන්න ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් සනීප කරන්න බැරි එක නම් 100 100ක් ෂුවර්. ඒ වෙනුවට කරන්න තියෙන මේ දාන සීල වැඩවලට පුළුවන් තරම් සම්බන්ධ කරගන්න. දෙන දානකට නිකන් අතනසක. කාටද දෙලින්ක පූජා කරන්න කියන්නේ. කරනකොට ඒ එන ස්පාසු තුල අඩියටම මේක වැඩ කරන්න පටන් ගන්නවා. කල් ගන්න බෑ හැබැයි. ඒ නිසා මේ සීලේ තමයි ඔය කියන ප්‍රධානම බය සම්බන්ධ ප්‍රශ්නයත්. ඉතින් යන මානසික විෂමතා. විෂමතා නමුත් කිසිම කෙනෙක් මේ අතර සම්බන්ධතාවය දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේකට වෙනම ශල්‍ය කර්ම කියනවා, මේකට ඉන්ජෙක්ෂන් කියනවා, මේකට අහක කියනවා, මේකට මොන දේ කරත් Tamange ජීවිතයට අවනස් කරන්නේ නැතු. ඒ මූලික වගවීම වෙනස් කරන්න නැතුව කතාවත් මේක යටපත් කරන මිසක සනීප කරන්න බෑ. නිසා ආධ්‍යාත්මික ජීවිතයකට හෝ වේවා එහෙම නැත්නම් මේ කියන මානසික රෝග නැති කිරීම සඳහා හෝ වේවා මේ සීලයේ තියෙන වටිනාකම හරිම අමාරුයි තේරුම් කළ දෙන්න මේකේ විහිළු ගත්ත කුත්තිය. ඒ මොකද සීලය පුළුවන් නම් රකින්න ඕන කියලා කියන හොඳටම තලමවයි. 40 පෙන්නට පස්සේ සීල රකින්න කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. කටිල බැන්නට පස්සේ කවුරුත් සීල් රකින්නවා. මොකද සත්‍යෙක මරන්න බෑනේ එක දරයකට හයිස් කොන්ද බන්නේ. හොරකමක් කරන්න බෑ හුවෙන්නේ නැතු. කාමීච්ඡාචාරම වරු ගණන් ගන්නෙත් නෑ. බොරුවක් කියවල කවුරු කරගන්නේ. ඒක 40 පැන්නට පස්සේ තමයි අපි යා සයිකොලොජිකලි රීබෝන් කියලා කියනවා. අපි නැවත මිනිස්සෙක් වශයෙන් උපදින්නේ 40 පැන්නට පස්සේ. ඊට පස්සේ රකින්න දෙයක් මම මේ පාත් කරන කතා කරනවා නෙවෙයි ඒකෙදී ස්වභාවය. පුළුවන් නම් ඉතිසලයින මේ ක්‍රීඩා දශකයේ යොබ්බ මේ වර්ණ දශකයේ යොබ්බන දශකයේදී සිල්ලක් එක තමයි අමාරු දේ නමුත් අද ලෝකයේ තියෙන සංකල්පය අනුව හිතා ගන්නමාවි එහෙම වයසක කෙනෙක් එතෙන් යන්නේ. මට මේ කියනකොට අනිවාර්යෙන් මතක් කරගන්න කියන කතාවක් මාතේ ගුරු ස්වාමීන් වහන්සේ බණ කියනකොට උන්වහන්සේ ඇමරිකාවේ රිට්‍රීට් කරනකොට කිව්වලු අපි මේ කරන්නේ රජබට්ටානේ හදාගන්න. හැබැයි මේකට මූලික පිළිගැනීමක් අවශ්‍යයි මේ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳව. ඉතින් ඒගොල්ලෝ කිව්වලු ඒක නම් ඉතින් ඔය කිව්ව පළියට පිළිගන්න බෑ. නමුත් වහන්සේ කියන නිසා මේක පිළිගත්තා කියන පදනමේ යම්. ඒකට කල් යනවා. ඒ ඇති කියලා කර්මයේ සාධාරණ බලය මේ අත්තංග ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ විචාර කරගෙන කරගෙන යන කියලා කියනවා යම් කෙනෙක්ගේ කර්මයේ ධර්ම පරම්පරාව පිළිඅරගන්නේ සීලයකට පෙළඹෙන්නේ ඔක්කොම කරන්නේ 40 පැන්නට පස්සේ කියලා කියනවා. ඉතින් දේශනා කරන පස්සේ ප්‍රශ්න අහනකොට එක මිනිහෙක් ප්‍රකාශ කරාලු මෙහෙම. ස්වාමීන් වහන්සේ කියන විදිහට මේ භාවනා කිරීමේ පින් ලැබන්නේ. ඒකට අපිට හැංගීමක් නෝ වාචික කියන පින් ලැබෙනවා. ඒකට මේ පින් වලින් අපිට අවශ්‍ය තැනක උපදින්න ඕ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. ඒතර වාචික කියනවා අපිට කර්මේසා කර්මඵල අනුව ලබන ආත්මකුත් කියනවා. ඔබ වහන්සේ කියනවා අපිට මිනිහ මිනිහෙක් වෙන්නේ අවුරුදු 40 පැනලා පස්සේ. වෙනස් වෙන ගමනක් කියලා ඉවරයි. හැදෙන්න. එහෙනම් මම එකක් ප්‍රාර්ථනා කරනවා. අනේ මම මේ කරපු පින්කම් නිසා මට මිනිස් ලෝකේ මිනිස්සු කියලා ලැබුවා කෙලින්ම 40න්ම ඉපදෙන්න ලැබේවා. 40 වෙනකන් නම් ඇමරිකාවේ ෂුවර් නැහැ කියනවා. ඒ වෙනකොට මිනිස්සුගේ ඉතුරු වෙන චරිතයක් නැහැ. ඉතින් මේ ලෝකේ තමයි අපි කියන්නේ ලෝකේ පළවෙනිම දිනු රට කියලා. මෙන්න තමයි රාජකීය විහිළු. කිසිම කාර්යයක් සදාචාරයක් නැතුව තියතු ඉන්නයි නෑ කියන්න බෑ. නමුත් මෙවුවා අපි ආර්ථික ප්‍රමාණ සහ දේශපාලන ආර්ථික ප්‍රමාණ දෙකේ වරින්න කිහිලා. අපි මේකදී බලන්න ගියොත් එන්නේ මොකද අපිට කියන සදාචාර ගති පහත් වෙනවා. ඒකට මේ රාගය දුරු කරන්න නෙවෙයි හම් වෙන්නේ. ඒත්තෝ ගහන ගහන පදවලට නටන්නේ. නමුත් අපිට ප්‍රශ්නයක් නෑ අපි දන්නවනේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ වැඩපිළිවෙල මේ රට මොනක් කරකැයි. කරනකොට දැනගන්න තියෙන දානෙට වැඩිය දසදහස් ගුණකින් සීලය හොඳයි. මොකද මේ දෙකේම කරන්නේ දානේ නැත්තම් පින අප්‍රමාදය අරකදී කල යුත්තේ කිරීම මාර්ගයෙන් කරනවා. මේක නොකල යුත්තේ නොකිරීම මාර්ගයෙන් කරනවා. ඉතින් මෙතනින් නැත්තම් ඇත්තට මෙච්චර විස්තර කරන්න ඕනේ නෑ සීලය පිළිබඳව. මොකද කවුරුත් වගේ පිළිගන්න. හැබැයි මම පාපෝච්චාරණයක් කරනවා. මම කවුරුතු 26 27 වෙනකන් කිසිම සිල්පද පිළිබඳව කිව්වේ නැහැ. කෙරුවේ ඒක කැඩුවහම මොකද වෙන්නේ කියලා පරිහරණය කරනවා. හැබැයි මට වැරදුනේ නැහැ. ඊට පස්සේ තමයි ටික ටික ටික ටික මේකත් වෙන්න පටන් ගත්තේ නිසා මම අද ඉන්නේ ඉතාමත්ම සන්තෝෂ වෙන්න පුළුවන් තැනක. ඇත්තට ප්‍රසාදිස්ථානය කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මට ඒකත් අදහනවා මේකත් අදහනවා සාමාන්‍ය ක්‍රමයකට. ඒ නිසා මම කියලා 40 වෙනකොට කලින් කරනවා කියලා මටත් එච්චර ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද හැම කාලයක් මාත් කිව්වේ. ඒ යන්නම් වාලේ ගිහිල්ලා මේ ආස්වාදේ මුල් කරගෙන ගිය ජීවිතය. නමුත් මේ බණ කියනකොට බුදුහාමුදුරු මෙහෙමයි කියලා කියන කියනකොට තේරෙනවා බණ වල පිළිණු වීමක් කරන්නේ. සම්පූර්ණ සත්‍යයි, ඇමරිකාට සත්‍යයි, ලංකාට සත්‍යයි, එදත් සත්‍යයි, අදත් සත්‍යයි. අනු සීලය තමයි පෞෂත්වය අපේ ඉස්සරහාම එන්නේ මේ සාධි දුක්ඛේන සම්බන්ධයි. මෙන්න මේ සීලේදී අපිට පේන්න තියෙනවා යම් කෙනෙක් දිහා බලනද එතුමා හෝ එතුමිය දිගට යන සීලයක් රැකලා තියෙනවා. කවදාකවත් සීලයෙන් පමණක් නෙමෙයි ඒ සීලේ පැවැත්ම රැකගන්නේ. ඒක මොකද අපි දන්නවා අපි පස්වසකට සීලංගයි කියලා සුදු ඇඟගෙන. බාපණයක් දාගෙන බොහොම ලොකුට සුදුවැලි කලාවක ඉඳගෙන හිටියට අපි ඒ වෙලාවේ සතුන් මැරීම කරකන් තේම කාමීත්‍යචාරයක් බොරු කියලා මිසදෙන් පස්සෙත් නැතුණාට අපිට කොච්චර දුර ආග හිතෙවි බාහිර වෙනවා සීල් රෙද්දට නොගැලපෙන මට්ටමක බාහිර ද්වේෂය බාහිර වෙනවා අපි වගේ සිල්ලෝකෙකට සීකල කෙනෙකුට නොගැලපෙන මට්ටමේ ඒකට මෝහය පහළ වෙනවා ඒක අපි දන්නවා පිටින් සීල් රෙද්ද තිබුණාට ඇතුලේ ඇවිස්සලා කියනවා මේ නිවර්ණ ධර්ම. රාග, ද්වේෂ, මොහ ඇවිස්සලා කියනවා. ඉතින් බැලුව බැලමට පිටකෙනුත් එහෙම දෙයක් පේන්න නෑ. මොකද මේ වැලිමලුවක ඉන්නේ, බෝවලුවක ඉන්නේ, සුදු අරගෙන ඉන්නේ, සිල් අරගෙන ඉන්නේ, පූජනීය ස්ථානයක. නමුත් වීතික්කම මට්ටමට ගියේ නැති නිසා ලෝකයට පේන්නේ සම්පූර්ණ සිල්වතෙක් සිල්වන්තියක්. ඒ පුද්ගලයා දන්නවා මේ සීල් ලකුණු තිබුණට ඇතුළත මගේ හික්මීමක් නැහැ. ඒ කියන්නේ මේ වීතිකම කෙලෙස් වලට යට කෙලෙස් જાතියක් තියෙනවා. පරිඋත්තරණයි කියලා කියන්නේ නැගිටතර මොකද තමයි වැඩ පටන් ගන්න. ඒක වෙන කෙනෙකුට අහු වෙන්නේ නැහැ. හැබැයි Tamanට අහු නොවී තියෙන්නේ. අන්න මේකට අත දාලා මේකත් එක්ක වැඩ කරලා රාගය දුරු කිරීමේ වැඩ පිළිවෙල තමයි සමාධි ශික්ෂාව කියලා කියන්නේ. ඒක සමාධි ශික්ෂාවේදී අපි ආමන්ත්‍රණය කරන්නේ ඔය කියන පරිඋත්ථාන කියන කෙලෙස් වලට. විදනමකින් කියනවා නඩක් වෙනවා පංච නීවරණ ධර්ම. කර්මච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. එවිට මේ ආදගතාව ආමන්ත්‍රණය කරන පළවෙනි කාමච්ඡන්දය. කාමාසාවක ඒක තාම වීතික්‍රමණය වෙලා නැහැ. තාම සතුන් මරීමක් වඩපත් වෙලා නැහැ. හොරකමක් වඩපත් වෙලා නැහැ. කාමීච්ඡාචාරයක් වඩපත් වෙලා නැහැ. ඉස්සතෙන් පරිසවචන වඩපත් වෙලා නැහැ. පච්චේකෝ ශක්තිය කියන. මෙන්න මේක තියෙනකන් අපිට කවදාක සීල විශ්වාස කරන්න බෑ. මේක තියෙනකන් කොයි මොහොත සිල්පද කැලේද කියලා කියන්න බෑ. අනිත් අපිට කියන්නේ සිල්වතා සිල්වන්ති කියලා. අපි දන්නවා ඒක සහතින් කරන්න බෑ. එහෙමනම් මේ සීලය අධිශීලයක් වඩපත් කරන්න ඕන. සීලෙන් දෙන්නේ දෙන්නේ ස්ථාවරයක් වඩපත් වෙනවා. සමාධි ශික්ෂාවේ අරසාව නැතුව ඉතින් නීවරණ ධර්මයන්ගේ යටපත් කිරීමකින් තොරව කවදාකවත් බෑ අපිට සීලෙ පිළිබඳව වග වෙන්න. ඒ නිසා සීලේ දුරදි යන ගමනක් තියෙන සමාධියේ තහිසමමලා. ඒකට තමයි සමාධි ශික්ෂාව කියලා කියන්නේ. ඒක තමයි ධ්‍යාන භාවනා කරන්නේ. අපි සම්මුතිය අරමුණක් අරගෙන ඒ අරමුණේම හිත පවත්වන්නේ. භාවනා කරගෙන කරගෙන යනකොට යම් හේකි අපිට පුළුවන් වුණොත් ඒ සම්මුතිය අරමුණේම හිත නිමග්න කරගන්න. එතකොට අපිට මේ ඉඳුරංගෙන් සහ අනිකුත් නිවන් ධර්මෙන් හිත බේරගෙන ඉබ්බානිකන් කට්ට ඇතුළට අඳුතුල ගත්තා වගේ යුද පිටියේ සෙබලෙක් අන්තරක් දැකලා බංකරයක් ඇතුළට රිංගගත්තා වගේ අරසාව ගන්න පුළුවන්. ඒක තමයි සමාධි ශික්ෂාව කියන්නේ. මම මෙතෙන්ට කැමති ඉස්සරහට පොරොදිනවත් වෙයි කියලා. මේ ආනාපාන සති භාවනාව කොහොමද සමතේට යන්නේ කොහොමද විපස්සනාවට යන්නේ කියන කාරණාව මතු කරලා දෙන්න. අපි දන්නවා මේ වීතිකම කෙලෙස් නැති කරන සමාධි භාවනාව. එහෙම නැත්නම් සමාධි ශික්ෂාවට සම 40 කර්මස්ථාන කියලා අපිට උරුමයක් තියෙනවා විසුද්ධි මාර්ගයේ කර්මස්ථාන 40ක් සඳහන් කරලා ඒ 40න් එකක් තමයි ආනපාන. අනුසුති භාවනා හයින් එකක් තමයි ආනපාන. මේ ආනාපානයේ තියෙන විශේෂ සුවිශේෂ ලක්ෂණය තමයි ඒකෙන් සමත භාවනා වඩන්න පුළුවන් විපස්සනා භාවනා වඩන්න පුළුවන් කතියි. අනිකුත් කර්මස්ථාන 39ම සුද්ධ සමත කර්මස්ථාන. මේ කවදාකවත් විපස්සනාවට අත්ල දීමක් නැහැ. ඉවෙන් ගිල වාසිය පසට හරවන්න පුළුවන්. මුත් ආනාපානේ කියනවා මේ සමත විපස්සනා දෙකටම උර දීලා හදි වැඩ කරන්න පුළුවන් ගැතියක්. අපි ආනාපාන භාවනාවට අපි හිතන්නේ වාඩි වුණයි කියලා. හොඳට පටලව සම්බර කරලා වාඩි වුණා. වාඩි වෙලා ඉන්න කය දිහා බඳුර බලා ඉන්නවා මගේ ඇහි නෙවෙයි වැඩ යන්නේ කනේ නෙවෙයි නාසයේ නෙවෙයි දිවේ නෙවෙයි කයේ ඉඳගෙන ඉන්න ගතිය නැත්නම් ඉන්නවා කියනක හිත පාත්වාගෙන යනකොට අපිට හිත ඒ දිහාවට නැමුණොත් ඒකට භවනාට යදුන්නොත් ඒ කිවිලි වලින් වේදනාව වලින් ශබ්ද වලින් කාවරයක් නැතුව කිසි වේලාවක් යනකොට අපිට පුළුවන් වෙයි ඒ ස්වභාවයෙන් සිදුවෙන හුස්ම දැක ගන්න හොයාගෙන යන්න එපා. මතු වෙනවනම් උඟ දෙනකොට මතු වෙනවා නැත්නම් ඉන්න බව බලහින් ඉන්නකොට ස්වභාවයෙන් මතු වෙනවා. මතු වෙනවා නම් අපි හුස්ම දිහා බලහින් ඉන්නකොට අපිට පේනවා. ඒ හුස්ම වැඩ පිළිවෙල අපි ආයාස කරත් නැතත් ඉච්ඡානුක අනිච්ඡානුක කියන કોઈ පේශිකෙන් හරි සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි ඉන්නවා කියන එක මම වෙමි කියන එක ඉඳගෙන ඉන්නවා කියන එක වෙනුවට දැන් ආනාපානයන භාවනා කරනකොට අපිට පේනවා මේ උඩුකය සම්බන්ධ වෙලා මේක සනාතන වැඩපිළිවෙලක් ජීවිතේ පවතින තාක්කල්. ඒ නිසා මේ හුස්මට කියනවා කාය සංස්කාරය. කය අනේ කයක් කියන පවතින බව දෙන අන්තිම අද්දුම ලංශෝ තමයි හුස්ම හුස්ම ගන්න නැත්නම් අපි කියන මැරෙලයි. ඒ නිසා මේක කාය සංස්කාරය. මෙන්න මේ කාය සංස්කාරවල පැති තුනක් තියෙනවා. ටිකක් මේ තාක්ෂණ දෙවකට මම යන්න යනවා. ඒ පැති තුන තමයි මේ කාය සංස්කාරයෙන් නැති උෂ්ම ආශ්වාසවත් ඇතිකරන්ට බාහිරින් එන වායු ධාරාව ආශ්වාස වශයෙන් ඇතුල් වීම සහ ප්‍රශ්වාස වශයෙන් පිටවීම අරමුණු වෙනවා. ඒකට අපි ආරම්භණය කියලා කියනවා. ඉංග්‍රීසියෙන් මේක කියන්නේ ස්ට්‍රයික් එකක් කියලා. ඊට පස්සේ හුස්ම ඇවිල්ලා වදින විශේෂයෙන්ම කිචි කැවෙන ගැටෙන හැපෙන කයි ප්‍රසාදයේ ධනවන තරක් කයි ප්‍රසාද රූපය හුස්ම රැල්ලවල වදිනකොට වැඩියෙන්ම වදින තැන සමහරකට නාසිකාග්‍රේ වමේ සමහරකට නාසිකාග්‍රේ දකුණේ සමහරකට උඩුතල උඩ ඒ කියන්නේ අපි කායික වශයෙන් හුස්ම වදින බවට සාක්ෂි වෙන තැන ඒකට කියනවා ద్వාරය කියලා මේ හුස්ම රැල්ලක් ඇවිල්ලා ඔය දකුණු නාස්පුඩි හෝ වම් නාස්පුඩි හෝ උඩුතලයේ වදිනකොට ඇතුල් වෙන හුස්මේ සහ පිට වෙන හුස්මේ වග විභාගී ස්වභාවික ලක්ෂණ ඇතුල් වෙන එක සීතලයි පිට වෙන එක උණුසුමයි ඇතුල් වෙන හුස්ම කීකරුයි පිට වෙන හුස්ම බොහොම කලබලකාරී නැත්නම් පිට වෙන හුස්ම සීතලයි සියස්යම සංසුන් ඇතුල් වෙන හුස්ම කලබලකාරී කියලා මේ ඇතුල් වෙන හුස්ම සහ පිට වෙන හුස්ම දෙකේ අත්දැකීම වෙනසක් තියෙනවා උස්මරලක් ඇවිල්ලා හැපෙන්තන වදිනකොට ඇතුළේ හුස්මෙන් ඇති කරන අත්දැකීම පිටින් හුස්මෙන් වෙන්කොට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ තුන පැතිකඩ තුනක් විදිහට බෙන්නවා ආරම්භන, ద్వාර, තදුපපන්න කියලා. ආරම්භණය වෙන්නේ එහෙම යන හුස්මයි. ద్వාරය වෙන්නේ හැප්පෙන වදින තන සංවේදී බව. තදුවන්නේ කියන්නේ ඒ නිපන්දේ තමයි මේක උණුසුමයි මේක සීසලසයි මේක දිගයි මේක කොටයි මේක කම්පනයි මේක චංචලයි මේක කීකරු ආදි වශයෙන් ඒ හුස්ම රැල්ල එතන එතන අත්දකින්න පුළුවන් දෙයක්. අන්න ඔය පැතිකඩ තුනේ හුස්ම රැල්ල පමණක් බලන එක සමත භාවනාව වෙන අතර හුස්ම රැල්ලත් වදින තරක් වැඩිම නිසා ඇති වෙන සංනිවේදන අත්දැකීමයි කියන තුනම බැලිම විපස්සනා බවත් බොහෝම තාක්ෂණිකව අඳුනලා දෙන්න පුළුවන්. දැන් ආනාපාන සතියේ යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට හැපෙන තැන වැටෙන්නේ නැහැ. ඇත්තටම හුස්ම හුස්ම වැටෙන්නේ නැති වුණාට හුස්මේ ඉන්නවා කියලා වැටෙනවා නම් අර සාමාන්‍ය හැඟීමක් ගන්න පුළුවන් මගේ චරිත ලක්ෂණ හැටියට භාවනා යන්න හදන්නේ සමතෙට කියලා. ඒ අතර මේ එතනම වාඩිලා ඉන්න තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ මට හැපෙන දන හොඳට පේනවා. ඇක්චුලි නෝසෝ වන්නාස්පුඩිය සමාඩ පිටේ නෝසෝ දකුණු නාස්පුඩිය වැටෙනවා. එහෙම නැත්නම් ඇක්චුලි පිටේ දෙකම දකුණු නාස්පුඩිය වැටෙනවා, වන්නාස්පුඩිය වැටෙනවා, උඩුතොලේ වැටෙනවා. ඒ විතරක් නෙමෙයි මට ඇක්චුලි නෝස්මේ දකි ලක්ෂණ ස්වභාවික ලක්ෂණ මෙහෙමයි, පිටේ වෙනගේ ලක්ෂණ මෙහෙමයි කියලා විස්තරක් කියන්න පුළුවන් කියන අත්දැකීම එන්න පුළුවන්. මෙන්න මේකෙන් තමයි ගුරුවරයා ඉස්ලාම අල්ලගන්නේ මේ පුද්ගලයා සමථයට ධ්‍යාන විපස්සනාට යන්නේ. මේක ඉතිරසාර නිගමනයක් නෙමෙයි මේකෙන් තමයි නිකන් ඉංගියක් කරගන්නේ. මේකට සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ මෙහෙමයි. උන්වහන්සේ සඳහන් කරනවා ධික කෙලින් තිබුණු ගහක් ඇදගෙන වැටලා තියෙනවා. දෙන්නෙක් ඇවිල්ලා හරස්තේ තියෙන එක කුටි කරනවා. කපන. අපි ගුරුවරයෙක් ඇවිල්ලා කියනවා අන්න ඒ කුටි කරන ජබලකට පත් කියනවා. සමතේ කරන එකනට පේන්නේ කීයට යහට නැහැට යන එක විතරයි. එයා කියනවා මම දිගටම බලන්න හිටියා ඒ කීයට ඒ මෙහෙම. කියන හුස්ම රැල්ල යහට නැහැට යන එක විතරයි. විපස්සනා කරන එකනට පේනවා කීයට ඒක මේට යනට කීයට කට්ට කපාන බහිනවා. කුඩු විශේනවා කීයට රත් වෙනවා මිනිස්සු දෙල්ලෙනවා සද්ද ඇහෙනවා විශාල වැඩ පිළිලක් නැත්නම් මේ මුළු සංසිද්ධියම පේනවා. ඒක නිසා භාවනාවක් කරගෙන යනකොට රාගයේ දුර්ලීම සමත මට්ටමේ සිදු වෙනකොට වෙන්නේ නීවරණ වශයෙන් කියන කාමච්ඡන්දය යටපත් කරන එකයි. එහෙම කිරීම සඳහා ආනාපානය නම් භවනා කර්මස්ථානේ වෙන්නේ ඒ පුද්ගලයාට හුස්ම ගන්න බව වැටහෙනවා නම් හැපෙන තැන නොදැනුවත් ගන්නකොට මෙහෙම අපිට කරන්න මෙහෙමයි කියන විශේෂය නොලැබුණත් භවනාට ලකුණු 100 100ම ලැබෙනවා. ඒ මොකද යාගේ උපනිෂ්ඨේ සම්පත්තිය ජම්ම ගතිය ගෙනාවු චර්ච ලක්ෂණ හැටියට සමතය යන්නේ නැත්නම් සමත පූර්වාංගම යන කෙනෙක්. ඉතින් මේක හොඳට ගුරුවරයා කියනවා. ඊගාට තව කෙනෙක් කියනකොට මට හොඳට විස්තර සහිතව මට හැපෙන තැන වෙනස වැටහෙනවා. ආශ්වාසය අත්දැකීම වෙනවා. ප්‍රශ්වාසය අත්දැකීම වෙනවා කියලා. හරික සාංශුද්ධ කියනවනම් හැඟීමක් ඇති කරන්න පුළුවන්. මම මේ කරන්නේ විපස්සනා භාවනාවයි. ඒ ආන්ද මුලින් වෙන් කරගන්න හැටි. ඇත්තටම මේකේ වගේ කියන යෝගාවචරයට නෙවෙයි යන්නේ ගුරුවරයා. ඒක නිසා කමඨාන සුද්ධ කිරීමේ වැදගත්කමක් තියෙනවා. ආනාපාන සතිය හිත දාලා තමන් ගිහලා තමන් දැකපු හැටි දැකපු විදිහට ඒ දන්නා කියන කෙනෙකුට ප්‍රකාශ කරන්න ඕන. ප්‍රකාශ කරනකොට ඒ පුද්ගලයා එහෙම වහාම නිගමනයකට එන්නේ නැහැ. හිතක් ගන්න. අනිදත්තා. ඒ දවසෙත් ගන්න. අහලා අහලා අහලා ඒක යහි ප්‍රතිස්ථාපනය කරනවා. කරලා ඉවරලා තමයි උපදේශ පන්ති පාස් කරන්නේ. දෙන්න ඕන උපදේශ පන්ති දෙන්න. සම්ම භාවනා කරනකොට වම මේකයි දකුණ මේකයි කියලා පළවෙනියෙන්ම උගන්වන්නේ වම දකුණ වශයෙන් පමණයි. සමධානිකයට ඒ හොඳටම ඇති ප්‍රහත්කම්. ප්‍රහත්කම් නෙවෙයි. ඥාන ලැබලා විපස්සනාට හැරෙනකම් නැති. විපස්සනා කරන කෙනාට විතරක් ඒ බුදුට හොඳට කියනවා වම තියෙනකොට මෙන්න මේ ලකුණු ලකුණට වැඩිය මට වෙනස් වෙනවා. මෙන්න මේ දකුණේ ලකුණු මෙහෙම වමේ ලකුණු මෙහෙමයි කියලා ඔය අපේ නායක සංකීර්ණ කාලයක ලස්සන කියලා කියනවා. දකුණ තියෙනකොට මේක දකුණ වම නෙවෙයි කියලා වැටෙන ලකුණු වගේ තියෙනවා. ඊට වම තියෙනකොට මේක දකුණ නෙවෙයි, ශබ්ද අහනවා නෙවෙයි, වේදනාව නෙවෙයි හිතවිලි නෙවෙයි මේ දකුණමයි කියලා ඒකට ආවේනික අත්‍යන්ත ලක්ෂණ වර්ගයක් තියෙනවා. අන්නේම කියන කෙනා විතරයි එසේීමට වීම වශයෙන් එසේීම යමින් තේම වශයෙන් විපාක සම්මානේ ආනමේ සම්බන්ධන විස්තර විභාගෙට දෙන්නේ. සම්පතයන් කියලා මොකද ලකුණයි. මම කීප දෙනෙකුට කිව්වා මම ඉස්ලාම් කරේ කණ්ඩායමට ඉන්ටර්විව් එකට ගිහිලා. ඉතින් මේගොල්ලෝ උත්සාහ කරා හරියට මම ඉන්ටර්විව් එකට නොයා වීසාරන් දෙන්නේ. ඒගොල්ලෝ තද බල විදිහට කවුරුමත් සංජානනක් කියන්න ඕනේ. ඉතින් මං ගිහලා වෙඩිපදින්න නැති වීඩියෝ වෙලාවක් තියෙන සුද්දයි කරා වාඩි වුණා. අනේ කොහෙද යන්නේ? මම ගොඩක් කැනඩාව. අයියා. මේ විසිටින් බුද්දිස්ට් ටෙම්පල්ස් පන්සල් වලට බලන්න. එන මේක ලියලා කියන භාවනා කරනවා කියන්නේ. මම ඉතින් ගියාට පස්සේ භාවනා කරන්න පුළුවන් භාවනාවක් කරනවා. භාවනා පිළිබඳ උපදේශ දෙන්නේ මම කොහොමද එහෙම එකක් නෑ මම ගියේ දැන භාවනා කරනවා. මේ ඒගොල්ලෝ කිව්වොත් උපත දෙන්න පුළුවන් මම කොහොමද උත්සාහ කරන්නේ ඒකට තමයි කියලා. කොතන කීටි භාවනා සමතේ විපස්සනාට හරවන්නේ කියලා. ඒ වගේම මම කතා කිව්වා. ඔයා මයික් එක දවස් තුනක් භාවනා කරොත් තුන්වෙනි දවසේ මට කියනවා සමතේ කියන්නේ විපස්සනාට කියන්නේ කියලා. වෙන මුණක් බලලා මට සමතේ විපස්සනා කියන්න බෑ. කර්මස්ථානේ වඩනකොට ඇති වෙන ලකුණු අනුව තමයි මට කියන්න පුළුවන් සමථ ත්‍රිපිටකේ ඉඳ අඩු ගන්න දවස් දෙක තුන ඇසුරක් අවශ්‍යයි කියලා. මිනිහ සම්පූර්ණ මුත්‍රි බලගත්තා. ඒක මිනිහට දන්න කෙනෙක්. ඒ නිසා කමතහන් දෙනකොට වැඩ කරනකොට තනියෙන් අපිට ගන්න බෑ. තමන්ගේ කමතහන වඩලා වැටෙන ආකාරය කියමින් තමයි තේරෙන්නේ කොනා යන්නේ කෙල ගහ ගන්න ස්කෝල් ගහ කොල් ගහ ගන්නද කියලා. මේ පොත් බල භාවනා කරන්න තොත් නැතුව නෙවෙයි කරපෑ හැබැයි මේ පොඩි මේ පොඩි පොඩි කැඩේ බර කැඩේ ගල් බේරන්න වගේ මේ කරුණු දැන් මේ බහුගේ අවුරුදු 20 30 තුලට එළියලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ක්‍රමයට සම්පූර්ණ කාණ ගමස්ත අනුග්‍රහ කරලා විපස්සනා නැතිව විපස්සනා අනුග්‍රහ කරලා භාවනාව පැටලෙන්න දෙන්නේ නැහැ. එහෙම නැතුව පෙට්‍රල් වාහනයකට ඩීසල් දාලා කොච්චර දුවන්න හැදුවත් එන්ජින් එක ඩිකාබලයිස් කරන්න නම් දැක ස්ටාර්ට් කරන්න නම් වෙන්නේ. ඉතින් ඒක බුදුහාමුදුරන්ගේ දෝෂයක්වත්. ධර්මයේ දෝෂයක්වත් නෙවෙයි. ඒක ඒ දේ හරියට දැනගෙන කරනවා නම් රාගය සීල වශයෙන් කපන්නේ මෙහෙමයි. සමාධි නැත්නම් භාවනා කියන සමතේ වශයෙන් කපන්නේ මෙහෙමයි. විපස්සනා වශයෙන් කපන්නේ මෙහෙමයි කියලා එකට එක සම්බන්ධයක් තියෙනවා. කන බලන ගහිලක් මේ සාසනේ නෑ. ඒකෙන් මම කියන ඔක්කොම විසර දෙලා භාවනා කරන්න කියන බයක් ඇති කරන්න මම හදනවා නෙවෙයි. මෙයාට භාවනා ලෝකයේ තියෙන විපිරියාස. මේක ආසන්නතුන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. Tamante ඒක පිළිබඳ සෑහෙන වගකීමක් කරන්න පුළුවන් නම් තමයි අපිට තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. නැත්නම් මොකක් වෙලාවට අපි කරන්නේ අවු කරන එක. අපි වචනයන් කියලා කියන දේ කියලා තිබුණා. පඬිතුයෝ සමාජයේ මේ කරදී අතිපඬිතුයෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. අන්‍යත අතිපඬිතුයෝ ඉන්න භාවනා ශේෂ්ඨයි. ධර්ම කියන එකම ප්‍රවේශමේ යෝගාචරය කරන තනුකම්පාවේ තමනුත් මේ කරන තව ජීවිතයක් එක දෙලම් කරන එක බලසන්නේ ඉතාම ප්‍රවේශන කටයුතු. අනිගොල්ල තුරුතුරු දෙනවා මාස 6 පැකේජ් එක පිටුම දුන්නා. දැන් දැන් ඉන්ටර්නෙට් එකෙන් පුළුවන් බලන්න කරා. ඇත්තටම බැරි නෑ. හැබැයි ඒකට සෑහෙන වගකීමක් තමයි යෝගාවචරය. නමුත් මේකේ හරියට දරුවයි අම්මයි වගේ දෙන්නට දෙන්න ලපද්ද වගකීමක් වෙන ප්‍රසූතියේදී ඊට පස්සේ මුන් දවස් කීපෙදී දරුවා වඩනකොට. දරුවට ඒක තේරෙන්නේ නෑ හොඳට. අම්මගේ මවුනුවනේ ගන්නෝනේ ඒකයි තේරවාදී කියන්නේ තේරුණාංශ කියලා කියන්නේ ස්ථාවර භාවයක් ඇති කරගත්ත කියලා. ඉතින් ඒක නවා දන්නේ නැත්තම් ඉතින් බුද්ධ ආගමකට දෙයියනේ පිටකම්. හරියට දන්නවා නම් මේකේ කිසිසේත් පැටලෙන දෙයක් නැහැ. ආනාපාන සතිය හෝ වෙන භාවනා කරනකොට මෙන්න මේකයි මම කරන්නේ මේකයි මේකේ ප්‍රතිඵලය කියලා දැනගන්න වෙන විදිහට කියනවා නම් මේ රාගය ආරියෙන් දෙල්ලෙන් අල්ලන්න ඕන. කඳෙන් අල්ලුවොත් කනවා. සත්‍ය කරන බෙල්ලෙන් අල්ලන්න. මේ වගේ ඉතින් සීලෙන් කපන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒකේ ඒක මේ සමාධියෙන් කරන්න බෑ. ඒක සමාධිය කපන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒක සමාධි ශික්ෂා අවශ්‍යයි. ඒකට පතන් පෙරම් ප්‍රාණාව කෙනෙක් වෙන්නත් ඕනේ. යන කෙනෙක් ඉන්න විපස්සනාය පටන් ගන්න පුළුවන් ඇත්තෝ ඒ ඇත්තන් අර විදිහට ආනාපාන කරන හොඳ විස්තර පේනවා. ඒක ඒ හොඳට දැනගෙන මේ අනුව අත්තරදී තමයි ගුරුතුමෝට හම් වෙන බලකේ. ඒක නිසා මේ දෙන්නගේ සමුක සාකච්ඡාව අපි කමට අනුසුද්ධ කරනවා කියන එක හරි වැදගත්. කෙසේ නමුත් මේ විදිහට අපි හුස්ම රැල්ල විතරක් තියා බලන්න. හැපෙන තැන නැතුණාට හැපීමේ ඇතුළේ පිටේ වෙනස නොදැනවන කරගෙන යනවනම් යම් විදියකට ඒ හුස්ම රැල්ලත් එක ආද වෙලා හුස්ම රැල්ලට මුණට මුණ දාගෙන ඒක සමීප වෙනවා නම් ඇහැට හිත කැඩලා යන්නේ නැතුව චක්කු විඥාන වශයෙන් කනට හිත කැඩලා යන්නේ නැතුව නාසයට දිවට ශරීරයේ අනිකුත් අංගවලට ගන්නවා අනිවාර්යයෙන්ම ඒ අරමුණ සහිත දෙන්න දෙන්න එකට එක දැහැහෙන ගතිය එකතු වෙන කතිය තමයි උපචාර සමාධිය අපතන සමාධිය වශයෙන් වෙන්නේ. එතකොට හිත ඒ අරමුණට බහගත්තට පස්සේ සෝල්ලාගේ කරේට බංකරයක් අතට ගියා වගේ, ඉබ්බෙක් කරේට කට්ටයකට ගත්තා වගේ සම්පූර්ණ බාහිර පරිසරයේ ආශාව ලැබෙනවා. ඒ වෙලාවට ඒ මනුස්සයාගේ අර පරිඋත්ථාන කෙලෙස් නෙවෙයි වීතිකම කෙලෙස් වශයෙන්ම නීවරණ ටික සෑහෙන හිරිවැටීමක් දපණ දමා ගැනීමක් වෙනවා නිකන් රබර් බෝලයක් අල්ලගෙන අතින් අත්බක්කයට හද කරගෙන ඉන්නවා වගේ. එතකොට තේරෙනවා ආමිෂ සුඛයට විරුද්ධ වූ නිර්ආමිෂ සුඛය බොහෝමත්ම ආධ්‍යාත්මික වූ ආධින්තෝ. ඒක මේ කාම ලෝකේ පලාතක නෑ. උදාහරණයක් වශයෙන් කියනවා අපි සැප සොයාගෙන මිහිරියා හොයන යන්නේ කහණිවල එකට. දීල්ලි වල රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා, හිතු හිතු දේවල් කරනවා. ඒකට අපි කියලා කියනවා ආමිෂ සුඛය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ සානකොත් හින්දු ආගමේ තියෙනවා. මේ නිර්ආමිෂ සුඛය කියන්නේ විවේකජම් පීති සුඛම් කියලා. ඇහැට සම්පූර්ණ විවේක දෙන්නන රූප නොබලන්න. කනට සම්පූර්ණ විවේක දෙන්න ශබ්ද නැති කරකට යන්න. නාසයට සම්පූර්ණ විවේක දෙන්න ඕනේ ගන්ධ සුවඳ නැති වාතාශ්‍රයකට යන්න. මුඛයට සම්පූර්ණ විවේක දෙන්න ඕන කතා කිරීමෙන් සහ ආහාර ගැනීමෙන් බලකින්න ඕන. කාය සම්පූර්ණ විවේක දෙන්න ඕන කිසිම අංග චලනයක් චේතනාපූර්වක වෙන්න ඇති වෙන්න කය තැම්පත් කරගන්න. හිතට සම්පූර්ණ වේකෙදෙන්න ඕනේ ඒ පැවැත්මට හුස්මට විතරක්ම හිත යොදලා හිත පිට යන්නේ නැති වෙන. අන්නේ විවේකයෙන් තුලින් හට ගන්නා උපේක්ෂ සුඛේ තමයි ඒ සමත වශයෙන් කාම ඡන්දේ කපහැරීම කියන්නේ. ඒ ලොකු අසසික. හැබැයි පොඩි අඩුවක් කියන. ධානය ඉන්න කට්ටම. එළියට ආවට පස්සේ නැවතත් ආයත් ඉබ්බවලුවට එළියට ගත්තා වගේ සොල්දාදුවා මේකේ දාන ආයතය අනුචෝදායකයි. නමුත් එකෙන් පේනවා මනුස්ස හිතේ අපි මේ ගන්න ආමිෂ සුඛයට වැඩිය වෙන මොකක්ද වෙන තරක් තියෙනවා. ඒ ඉසින් ආචලා සමථ යෝගී ඒකෙන් තමයි යත්තන්ගේ මේ සම්බර භාවය රකින්නේ සීලයක් දිකට පවත්වාගෙන කියලා. නමුත් මේ ටික සර්වචනාසේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සල්ලා සීතාත් කුමාරෝත්පත්තිව දැකගත්තා. දැනගෙන උන්වහන්සේ දැනගත්තා මේ මදි මේක අමාරුයි ඒ නැති ඊට පස්සේ තමයි කිං කුසල ගවේෂීව ඉදිරියට ගියේ මේක යටින් තියෙන අනුසය කියලා සලකන කියන්නේ රාග අනුසය අල්ලන්නයි උන්වහන්සේගේ එතුමගේ උත්සාහය තිබුණේ ඒ වෙලේ තමයි විපස්සනාය කරන්නේ ඒකට ආනාපාන සාමාන්‍ය හුස්ම හේමේ අනේක දැරියම් නැති විපස්සනාවට හරියටම හුස්ම රැල්ල වදින්නේ උඩුකයේ නාසිකාග්‍රයේද උඩුචුලේද වෙන තැනකට නම් මට උදරේ වෙන්න පුළුවන්. හරියට ඒ තැන ඕනේ. ඒ වගේම වදින හුලඟ ඇතුල් වෙන හුලඟේ වැඩිම සහ පිට වෙන හුලඟේ වැඩිම වෙන්කොට දැනගන්නා මට්ටමට සම්පූර්ණ කුස්කොල්පත කලබිලිමෙන්ද වගේ පිරිසිදුව දැක ගන්න ඕනේ. ඒක ගන්න තමයි දැක ගන්නකොට තමයි ඒ විපස්සනා වාසයේ මේක පාගන කපාගෙන යන්නේ. එතන කතාගෙන යනකොට අපි හිත මේ අසුද්ධ විපස්සනා යන්නේ කියලා සමිත කරලා නැතු ඒ අර සමති යෝග ආචරය කෙරුවා වගේ නීවර ධර්ම දැකලා ඒ යටපත් කිරීමක් කරන්න වෙනවා ඒ යම් කිසි කෙනෙක් සමා සීල සමාධි ප්‍රමාණ වශයෙන් භාවනා කරනවා නම් කාම විතක්ක සම්බන්ධව හැසිරෙන ආකාරයක් තියෙනවා ඊට වැඩිය වෙනස් විපස්සනාවක් සහිතව භාවනා කරන කෙනා විචක්ක කාම විචක්ක පිළිබඳ හැදෙන හැටි. සමතියේදී කාම විචක්කයට බය ගැටෙන්නේ. උපන්න කාම විචක්ක නාදි වාසයේදී පජාත විනෝදේති පියන්ති කරෝදී අනුභවංගමේති කියලා තමයි ඒ සංඥාව විරාග සංඥාව පිළිබඳ උපන් කාම විචක්කය කියන්නේ නැතුව මක නැති කරනවා නැතිගෙන තන කටයුතු කරන්න ඕනේ සමත ධානයක් ලබා නමුත් අපි හිත මේ පුද්ගලයාගේ රාගයේ වශයෙන් සතුන් මැරීම හොරකම් කිරීම වගේ දේවල් රාගයේ සීල ශික්ෂා වශයෙන් කරලා දක්ෂ උනායි. ඊට පස්සේ සමතේදී කියලා කාමච්ඡන්ද එනකොට කායින් කරලා පනපන අරමුණේ හිත කියලා නීවරණයටපත් කරලා ටික වේලාවක් කාමයෙන් අයින් කරගෙන නීවරණයෙන් අයින් කරලා දක්ෂ උනායි කියලා. මෙන්න මේ දක්ෂ දෙකම ඇතුව විපස්සනාවට ගිය කෙනා කාමච්ඡන්දේ දුරු කරන්න හදන්නේ කාමච්ඡන්දයාගේ මුලැමැදාව දකින්න. කාමච්ඡන්දයාගේ ස්වභාවය දකින්න. ඒකත් එක්ක දෙලින්ම මොනට මොන දෙනවා. ඒකෙන් තමයි මේක සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කරනවා. ඉස්සල කරන්නේ අර ලේදා ඔපරේෂන් එකට ඉස්සර වෙලා සීනටි කරන වැඩේ තමයි. ඉස්සල්ලාම ශල්‍යාගාරේ මේ ජීවාණු හරණය කරන ඉතින් ලේදා සීනටි කරන්න ඕනේ නැත්නම් ඔපරේෂන් එක කරන්න බෑ. ඒක තමයි සමථයේදී කරන්නේ. විපස්සනාවේදී දැන් රෝගේ මතු කරගන්න. දෙදේ තියෙන තැන මතු කරගන්න. හැංගිල්ලක් නෙමෙයි කරන්නේ. ඒ නිසා විපස්සනාවේදී තන් කටිපඨානයේ අවසානයේ ධර්මානුපස්සනාවට යනකොට සංකම් වාජ්ජත්තං කාමච්ඡන්දං සම්කිමියජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති තමගේ චිත්තසංතානයේ දැනට කාම ආශාවක්ම කියලා කියනවනම් නැති කරන්න කතා කරන්නේ සරුවචනා. දැන් මොකද එයා සීලෙන් නැති කරන හැටි පිළිබඳව පරිචයක් තියෙනවා. සමාධියම යම් කිසි වෙලාවට නැති කරලා අත්දැකීම තියෙනවා. දැන් කාමච්ඡන්දය තියෙන බව දැනගන්න. උපන්න කාමච්ඡන්ද උපන්න කාමච්ඡන්දෝති පදන්න. ඒකට මේ බලන්නකොට කාමච්ඡන්දෙ ගෙවි ගෙවි යනවනේ. තමයි නමුත් උණු ඇති වූ කාමච්ඡන්දය කුණ නැති වෙගෙන යනවා කියලා දන්නවා. සමාත නැති කාමච්ඡන්දය ඇති වෙනවා. ඒකත් දන්නවා. මේ විදිහට කිසිසේත්ම මත වෙන කාමච්ඡන්දය ප්‍රතික්‍රියා කරන්න නැතුව ඒක ඇති වෙන හැටි පවතින හැටි නැති වෙන හැටි දැකීම තමයි අපි මේ විපස්සනා කරන ඉහළම දේ. ඒක කරන්නයි අර විදිහට අපි වීතිකම් වශයෙන් පරිඋත්තාන වශයෙන් කියන කාමච්ඡන්දය පිළිබඳ හොඳ හැසිරීමක් හොඳ පරිච්ඡයක් ලබාගෙන මෙතෙන්ද ගියාට පස්සේ ඒ ලස්සන වචන මාරුවක් වෙනවා අපි නීවරණ හඳුනන්නේ කෙලසකේ නමුත් සත්‍යබද්ධාන සුදු ධම්මානුපස්සනාට ගියාම නීවරණ ධර්ම කියලා හඳුන්වන්නේ දැනගත යුතු දේවල් ධර්මන කොටසට වැටෙන නිසා ඒ පුද්ගලයා කාමයේ ආවට ඒක තමයි කෙලසුනා කියලාවත් වැරද්දක් විදිහට මෙන්න දකින්නේ කාමයේ ස්වභාවය කොහොමද කියලා දැක ගන්න. දැනගන්න උත්සාහ කරන්න. මෙන්න මෙතෙන්දී ද්වේෂය හරි වටිනාකමක් තියෙනවා. ඒ මොකද? රාගිතයි ද්වේෂයට එකතන ඉන්න බෑ. ඒ නිසා අපිට හොඳට කාම ආශාවක් ඇති වෙලා අපිට ඒ දරා ගන්න බැරි වෙලාවක අපිට හිතා ගන්න පුළුවන් මේ කාමයේ යම් ප්‍රමාණයකට ගියාට පස්සේ අපේ තරන්න වෙන වැරදි වැඩ වෙනවා. එලාට ඒ වෙලාවට ද්වේෂයක් වෙනවා කියන කරන කාමයටපත් වෙනවා. නිදිමතක් වෙනවා කියලා කාමයටපත් වෙනවා. ඒ නිසා වෙන කෙලෙසක් කාමයතර වෙන කෙලෙසක් කියලා කියන කාමයේ නැති විය. එනිසා මේ කෙලෙස් වල ධර්මයක් පාන මාරු වෙනකොට ඔගේ බල බිඳ ගැතියක් තියෙනවා. ඒ නිසා මේ කාමය ද්වේෂයෙන් වෙන්කොට හඳුනා ගැනීම. ඒ රාගය ද්වේෂය රාග විශේෂ දෙකෙන් මෝහයෙන් වෙන්කොට හඳුනා ගැනීම වගේ දෙයකට අපි කාම හිතදියා බලන වෙලාවේදී සැලකිලිමත්ව බැලුවොත් අපිට සතුට වෙන්න පුළුවන් අන්න දැන් නම් කාමයේ 100% කියලා තියෙන මට හොඳ වෙලාව මේ කාමයේ ආපු හිත ද්වේෂාපීතින් වෙන්නේ කොහොමද? කාමයේ සහ රාගය සහ ද්වේෂය අනුව මෝහයෙන් වෙන්නේ කොහොමද කියලා බලන්න මේ Tamange අස්පනා පිට තියෙන මේ කාමයේ දිහා ඒ ධම්මානුපස්සනාව වශයෙන් අනුපස්සන කියන්නේ අනු අනු බැලීම කරන්න නම් පුදුමාකාර පෞරුෂත්වයක් අවශ්‍යයි. මොකද අපි උඟක් වෙලා තියෙන්නේ සිල්වන්ත ජීවිතයේ සමාධිමත් ජීවිතයේ කාමයේ සාහාගේ ද්වේෂයක්වත් නෑ. දෝෂයිකව නරක දෙයක් විදිහට ලකේ. නමුත් අපි යම් ප්‍රමාණයකට අපේ ඉන්ද්‍රයන් ශක්තිය වඩ아가න යනකොට ඒ එන කාමයේ ඒන රාගය ධර්ම කොටසක් වශයෙන් නැත්තම් මේ පරිේශනයක් සඳහා කියන අමුද්‍රව්‍ය වශයෙන් සලකා බලන්න පටන් අරගන්න නැතුව කවදාකවත් රාගයට ඉදවදීමක් කරන්නේ මේක තමයි මම හිතන දරුවචන් වහන්සේ අපිට මානවයාට දීපු දායාදය. අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් කාමය හදලාගෙන යටපත් කරගෙන යන්නේ දෙලින්ම මූල දීම සඳහා. ඒකෙදි තියෙන ඉතාමත්ම අමාරුම තාක් තමයි මේ කාම ආශාවේ අපිට මොකද සීලයේ වශයෙන් සෑහෙන සීලයක පිටියම අපිට නම්බුවක් ආඩම්බරයක් ඇති වෙනවා මගේ පොඩි කාලේට වැඩිය දැන් මම සීලවන්තයි අදි සීලයකට යනවා කියන. ඒ අතරම මාන්නේ වැඩෙන්නේ ඉති කියනවා. අපි ඒක පිළිබඳව ඇහෙන කතා කරා. ඊට පස්සේ යම් අවස්ථාවක සමාධි වශයෙන් කියලා ධ්‍යානයකට ගියහම අපිට මේ මාන්නේ තවත් වැඩෙනවා. ඒ කියන්නේ ඒකට ශික්ෂාවක් නැතිව කොච්චර කෙලෙසෙනවද? කොච්චර මාතෘකත් අපි නියම වෙලාවට බණ භාවනා කරපු නිසා අපිට යම් ප්‍රමාණයකට ඒක නඩත්තු කරගෙන යන්න පුළුවන් කියන මාන්නයක් ඇති වෙනවා. ඊට පස්සේ යම් දවසක අපිට පුංචි කාමයක් ඇතිලා කාමෙට මූණ දීලා මෙන්න ඇති වෙන හැටි මෙන්න පවතින හැටි මෙන්න නැති වෙන හැටි කිව්වහම අපි දන්නවා දැන් මේ ඉරිවත්ව පැත්තකට කරන්නේ මූණ දීලම කාමයක් දැක්කා. මම හිතුවේ මේක ටිකක් ප්‍රෝ කාමයක් තියා බලන්න ඕනේ කියලා අධිෂ්ඨාන ශක්තිය වැඩි. ඊට පස්සේ තවත් ටිකක් වැඩෙන්න ඕනේ කියලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේක මේ ප්‍රතිශක්තිය වැඩිගෙන එනකොට සීල රත්ත්‍යයේ සමාධි රත්ත්‍යයේ විශාල මාන්නයක් වැඩි. මෙන්න මේකත් එක්ක අතර ගන්න. ඒ මාන්නේ වැඩෙන්නේ සතිය වශයෙන්. සතිය දිනු වෙනවා දිනු වෙනවා දිනු වෙනවා වෙනකොට සත්‍ය අපේ ප්‍රධාන අක්ෂේ කඩපත් වෙනවා. ඒකෙන් අපි සතිවන්ත බව පිළිබඳව ආරම්භයක් ඇති වෙනවා. නමුත් ඒ සප්පුරුෂ සූත්‍රය මහා ශුන්‍යත සූත්‍ර වගේ සූත්‍ර වල සර්වතන්ත්‍ර සඳහන් කරලා තියෙනවා මේ ඇති වෙන සතිය මේ ඇති වෙන සද්ධා මේ ඇති වෙන වීර්ය සමාධිය ප්‍රඥාව පසේරම ගමනට උපකරණ මිස නිවන නෙමෙයි ඒ සතිය පිළිබඳ මාන්නේ ඉන්නේ මෙහෙමයි සතිය නැති වෙච්ච වෙලාවට කනගාටු පෙත්තෙන් තමයි මේක පේන්නේ සතිය තියෙනවනම් ලක්ෂ තුමානේ මේ වෙලාවේ ඉස්සනම් ඉඳගෙන ඉන්නකොට විතරයි සතිය දෙන්න නම් සක්මනේ ඉත් ගන්න පුළුවන්. පහු වෙනකොට කියන ඉඳගෙන පුළුවන් සක්මනේ පුළුවන් ඉදින්ද වැඩ ගන්නකොට තනියෙන් වැඩ කරනකොට ගන්න පුළුවන්. පහු වෙන පහුවට කියනවා සංකීර්ණ වැඩ කරනකොට ගන්න පුළුවන්. උන්නෝම කරගෙන ඉන්නකොටම සතිය නැතිලා ආවොහම හරි ලැජ්ජාවක් ඇති. හරි අතකඩ වෙනවා කියන්නේ මේ මගේ සතිය. ඒකවල අපි දැන් සතිය කියනකොට මාන්නයක් ඇති කරනවා සතිය නැති වෙනකොට අවමානයක් ඇති කරගන්නවා මෙන්න මේ දෙකටම සමහිත ඇති කරගත්තොත් තමයි විපස්සනා වෙන්නේ ඒක තමයි මම හිතන මේ ගමනේ අමාරුම තැන සතිය තිබුණත් නැත නොසලෙන හිතක් ඇති කරගන්න ඒක සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දමාක පොතේ සඳහන් කරලා තියෙනවා තමාගේ නකම්පති සති බලං ප්‍රමාදයට වැටිලා රාගයක් ඇති වෙලා, ද්වේෂයක් ඇති වෙලා, මොහයක් ඇති වෙලා සත්‍ය පිළිව ගන්න බැරි වෙලා. නමුත් Taman දන්නවා. ප්‍රමාදයේ කියලා. අන්න ඒකට කම්පාවෙන් නැත්තම් ඒක තමයි සති බලය කියන්නේ. සතිය කියන කොට කම්පා වෙන එක නෙමෙයි. සතිය නැති බව නැති වෙලා යන දැනගෙන කම්පා වීම. මෙන්න මේ මාර්ගයෙන් විතරමයි අපිට රාගයක් එක්ක රටාපලා රාගයට විරුද්ධව සටන් කරන්න නම් වේලාවක රාගයට යටවීමක් සිදු වෙනවා. ඒකට කම්ප වෙන්න එපා. මොකද මේ රාගය කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. රාගයේ යටගෙන සතියක් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. අන්නේ විදිහට මේ දීලදමීමේ අවසාන දීලදමීම තමයි මේ මම ආයනේ එහෙම නැත්නම් අපි කියන ආත්ම දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය සත්‍ය මාර්ගයෙන්ම පෙරෙන්න දෙන්න එපා. වැඩෙන හැටි තමයි අසතියේදී කනගාටු වෙන්නේ. අපි සතියේදී සන්තෝෂ වෙන්න ඕනෙත් නෑ, අසතියේදී කනගාටු වෙන්න ඕනෙත් නෑ. මේ සතිය සහ සතිය කියන්නේ මාර්ගපර මාර්ගෝපකරණය. අන්නේක වඩාන වඩාන යනකොට නොසලෙන ස්ථාවර බව. ඒ කියන්නේ තාදී ගුණය කියලා වැඩිවීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ සම්පූර්ණ රසතා හැරහැරලා ගන්නවා වගේ මේ රාගයේ විවිධ මට්ටම් වලදී ඒ ඒ මට්ටම එයා වැඩ කරන මට්ටම දැනගෙන ඊට ගැළපෙන සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් ඒ ඒ විදිහට කටයුතු කිරීමේ අවසානයේදී ජයග්‍රහණය කරන කෙනෙක් නැති මට්ටමට යනකම් ඒ සක්කාය දිට්ඨිය කියලා යන හිතේ මම මේ දිනුවා කියලා දෙයක් නැහැ මම කෙලෙසුනා කියලා දෙයක්වත් නැහැ. මේ ඒක මේ දන්නේම තියෙන තේකට දෙල්වතේකට ගැලපෙන්නේ නැහැ කතාව. සිල්ලකින කෙනාට ගැලපෙන්නේ නැහැ. සමාධි භාවනා කරන කෙනා ගැලවෙන්නේ නැහැ මේ අභියෝගයෙන් විපස්සනා කරන කෙනාට පමණයි. ඒක හරියට මේ විපස්සනාව දන්නවනම් ඒ කියන්නේ සතිය තිබුණත් සතිය නැතත් සාධි තිබුණත් සාධි නැතත් නොසලෙන හිතක් සුත්තමේ ඥාන මට්ටමේ හරි ඇල්ලුවා නම් චින්තාමේ ඥාන මට්ටමේ හරි ඇල්ලුවා නම් නිවන කියන්නේ මොකක්ද කියන එක ගන්න වදින්න පටන් ගන්නවා නිවනේ රස තේරෙන්න පටන් ගන්න. නිවන කියන්නේ අන්න එහෙම දෙයක්. තන්නික්‍රම රාගයෙන් තොර ලෝකයක් නෙවෙයි. රාගය විසින් කරන ඇති කරන කම්පනය විරාගය විසින් ඇති කරන සාන්තිය දෙකටම සමහිතයි. සතිය විසින් ඇති කරන ලද මේ ප්‍රඥාවට දෙන ඉඩ සතිය නැති වෙලාදී ඇති වෙන මේ මෝහය දෙකම සමහිත. අන්නේ ගිය දවසේ තමයි මේ රාගය කියන්නේ මොන තරම් දුර්වල දෙයක්ද. අපි මේකේ රාගය එනකොට සැලීම තුළින් තමයි අපි මේ විශාල පීඩාවකටපත් වෙලා මේ පශ්චාත්තාප නැති කරගන්න. බුදුරජාණන් අපිට උගන්වන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මුලධර්ම ඇති කරගෙන මේ රාගය කියලා කියන්නේ මම නෙවෙයි. ඒක මගේ දෙයක්ුත් නෙවෙයි මේක මගේ ආත්මකුත් නෙවෙයි. රාගයෙන් ඇති කරන වැරදි මගේ මල්ලට දාගත්තොත් මම කෙරුවා කියන හැඟීමට එන්නේ අසත්‍යමත්කම නිසා. මෝහයෙන් නිසා. දෙවර බලන්න හිටියොත් එන සියලුම රාග හිතවිලි මා විශ්ින් චේතනාපූර්වකව ගත වෙන්නේ. අන්න ඒක තමයි විපස්සනා වෙදී මේ පුහුණු කරන්න හදන්නේ. ඒ නිසා ඒක ඉස්සර සමතය අවශ්‍යයි. ඒක ඉස්සර සතිය අවශ්‍යයි. දානෙ සීලය අවශ්‍යයි. ඒක ඉස්සර දානෙ අවශ්‍යයි. අන්න ඒ විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් භාවලීගෙන යනකොට සර්වඥයන් සඳහන් කරනවා මේ කෙලෙස් කියන්නේ මොන තරම් දුකල જાතියක්. හැබැයි ඒකේ මේ පහර දෙන ආයුධ ටික දුරට මහත්කම් කියන්නේ. ඒ අයින්කොට හොඳ කැපෙන කඩුවකින් අලකලන්ට කැටි ගන්නවා වගේ. එහෙම නැත්නම් කේල් කඳක් කපාගෙන යනවා වගේ කපාන කපාන යනකොට පේනවා තේරුම් ගන්න මනුස්සයා ඒක පැයට මේක තේරුම් ගන්න වැඩි කරලා. ඔබ මහා ලෝක සමීකරණයක් කරගන්න. මහා ගැඹුරක් කරගත්තොත් අවුරුදු ගණන් භාවනා කරන කිසි ගුණ විශේෂයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් මයිටි බුදුහාමුදුරන් දකලා උන්වහන්සේගෙන් බණ අහලම ගොඩේන්ට වෙනවා අපිට නම් බෑ කියලා. ඒ තරම්ම අපි මේ අපේ කෙලෙස් වලට උතුම් කරන්නේ. අපි තානත්ම කලාවකින් තමයි අපේ ළඟ තියෙන ಗುಣ ටිකේ වටිනාකම තේරෙනවා. මේ තරම්ම නැස්චාත්වාදී අපේ හිත. අන්න ඕක තමයි කෙලෙස් වලට තියෙන හොඳම නිර්වචනය. කොච්චර පින් කරත් අර පුංචි අකුසලය අර සියලුම කෙලෙස් ටික නැස්ති කරනවා. කීත කලයයි ගොම කඳුලයි. එකම වැසිකෙන් තමයි දෙකම ඉන්නේ. නිසා කිරිදෝල මිනිස්සු හොඳට වාදින සුද්ධවල කිරිදෝල නැත්තක කියලා වාක්‍ය කොම අත ගන්න. මෝඩයා දෙක තුනම අත ගන්න. අනේ කිරි කලේ කොම කඳුරට නැසිලි මූත රංගලක් වඩනොත් මුරු කිරි කලේ ඉවරයි. ඒ නිසා අපි බලන්න බුදුහමෝ කියන විදියට සුබවාදීව මේ කරගෙන යන වැඩ පිළිවෙල නිසා එන්නේ එන්නේ එන්නේ මේ සතේ කරා ගන්න වගේ මේ රාගය දුරු කරන වැඩ පිළිවෙලට යන්න නම් ඒ රාගය කියන්නේ මම මාගේ ආත්මයෙන් වශයෙන් ගන්න නැතුව දුර්වල මනස නිසා ඒකයි අපි ආසාදනය කරන අවස්ථාවක් නිසා කයකට ආත්මයක් නැහැ. ඒ නිසා අපි වැඩ කරගෙන කරගෙන යනකොට ඇතුළෙන් වෙන ගැනීම තමයි කරන්නේ. බුදුහමතු අපිට කරලා දෙන දෙයක් නෑ. බාහිර මොකක්වත් හම් වෙන්නේ මේ රාගය කෙරෙහි ඇති අදහස රාගය කෙරෙහි ඇති අපේ ආත්මික වෙනසක් විතරයි සිද්ධ කවදාකවත් ලෝකෙන් රාගය දුරු වෙන්නේ අපි නිවන් දැක්කයි කියලා. අපිට තියෙන්නේ බකක් ඇතුළට ගියා වගේ අපේ අරසාව සලස ගන්න පුළුවන්. ඒ සඳහා සතිය පුදුමාකාර විදිහට සලසලා දෙනවා සතිය කියන්නේ ජීවන නෙවෙයි. සතියෙන් ඉස්සලා කරලා තියෙන රාගය රාග වශයෙන් පෙන්වනවා, ද්වේෂය ද්වේෂයෙන් වශයෙන් පෙන්වනවා, සතිය සතිය වශයෙන් පෙන්වනවා, සද්ධා සද්ධා වශයෙන් පෙන්වනවා. මේ දෙවෙන් කළම ගතතර වශයෙන් අපිට තේරෙනවා අදාළ උපකරණය අරගෙන අදාළ සතුන ගන්න පුළුවන්. එතකොට මේ අතර තියෙන පිරිසිදු පිරිසිදු භාවය තමයි අවශ්‍ය. ඒ වගේම පෙරදුණයි කියලා හෝ පරිජය කියලා හෝ නොසලෙන කාදී ගුණය තමයි අවසානයේදී එකම ඉතු වෙන දෙයි. ඒ නිසා මේ කරගෙන යන වැඩපිළිවෙලෙදී තම තමන් මෙතෙක් වඩා ගන්නා දේ කුසල. ඒ ශක්තිය එමෙතන කුසලතා පිළිබඳ තවතත් විශ්වාසය ඇති කරගෙන ඒ වරිම වර නැගින කෙලෙස් වලට බලන්න යන්නේ නැතුව සර්වඥ වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ සංග්‍රහයේ විශ්වාසයෙන් කටයුතු කරනවා නම් අදත් අපිට ජේතවනාරාම සර්වඥාන්සත් එක්ක වගේ මේ කෙලෙස් වල තියෙන දුකතාවය දැකලා අපිට ලැබිලා තියෙන මේ සීල සමාධි ප්‍රඥා ආයුධ ඉදිරියට අරගෙන මේ සත්‍ය කරවනවා වගේ මේ කතාවෙන් පුළුවන් බව සීල දිනාට මේ කාකාර වැටේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාටම සනසිද්ධා වේවා කියලා ප්‍රාර්ථනා මේ අපිට ඇත්තටම දෙකේ ඉඳලා තියෙන්නේ සක්මන් භාවනා මම නමුත් විනාඩි 10ක් 15ක් වැඩිපුර අරගෙන තියෙනවා මේ ප්‍රශ්න දේශනාව සඳහාම මොකද හිතනා ඒකට කතා ඉවර කරන්න මුල් ටික අවසන් ටික අවශ්‍යයි කියලා. ඉතින් අපි වැඩසටහන සමාප්ත කිරීමෙන් බල මතක් කරනවා අද ඒකම දවල් දාන සකස් කිරීමේදී මල්ලිකම මාත්‍යත් ඒ සරත්කරන මාත්‍යත් සපෞලිය අය සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි අද මේ රස කරගන්න ලද කුසල් අනුමೋದනා ශීර්ෂයෙන් මේ ශාල පිළිසකට සංජානනාචලාට හේතවල් දානයේ සපේපු ඒ කර්මත් මහත්තයා සායි පෞලි ශිල් දනාටම ඒකාන්තයෙන් අත්පත් වේවා ඒ අත්ව යම් අදහසකින් මුදුන්පත් කරන අදහසක් මුදුන්පත් කරන මේ පේන පෙරමුණා නම් ඒක ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි සාදු කියලා පින්නනවා. ඒ වගේම අනිකුත් මේ කටේ සංවිධානය කරන තේනු පෙන ශිල් දනාම මේ පින් අනුමೋದන් වෙත්වා අපි අපගේ පෞල් වල අපි අපගේ මේ ඥාතින් වෙනුවෙන් මේ පින් අපි සමසේ අනුමෝදන් කරමු. ඒත්වත් මේ කරුණාත් පෞලියයි වගේම මේ පින් දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා අපි ප්‍රාර්ථනා කරමු. ඒ සියලු දෙනාමත් අපිවත් මේ කුසල ශක්තියෙන් මේ බුද්ධ ශාසනයේදී මේ ජීවිතය ඇතුළත තියෙන මේ සත්‍ය අවබෝධය පිළිගැනීමේ කුසල් සියල්ලම හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අපි ධර්ම දේශනා සාපින් අනුමෝදක් කිරීමේ කටයුතු විශේෂ සමාප්ත කරන සියලු දෙනාටම දෙවියන් සරණයි. නිසරණ වනයේ ආරණ්‍ය සේනාසවාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ